නැහි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපේ ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඉද ප්‍රස්ථාව ලැබෙන විදිහට සභාවට ඉඩ දීම සඳහා අපි ඉල්ලා හිටමු රුක්මන් මහත්තයාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි හැමදෙරනේ ප්‍රශ්න 14ක් විතර ලැබිලා තියෙනවා පළවෙනි එක ගෞරවනීය ස්වාමීන් වහන්ස අරමුණ සියුම් හා නොදැනෙන පරිදි නොදැනෙන විටදී සිත ඒහා බැඳී පවතින කාලය ඊටමත් කෙටිය. පැයක් තුල සිත වැඩි කාලයක් නොඑක් සිතුවිලි සමග විසිර යයි. ඔබ වහන්සේ ඊයේ පැවසු පරිදි එදෙස නොබලා සිටින්නට උත්සාහ කළද එය කරන අයුරු තවම වැටහුනේ නැත. අද වැඩසටහනේ අවධාන දවස නොවන්නේ නම් සිතේ. නොවන්නේ නම් සිතේ. නොවන්නේ වේවායි හිතේ. මොනවා කරන්නද ඉතින් මේ කවදාක හෝ පිටත් වී ආයිති යන තැනත්තා කනගාටු වී අඬන්නේ ඒ දහම ගැන නොදත්තයි කියලා වික්‍රරත්නා කියනවනේ. ඉතින් ඉවර වෙනවද ඉවර වෙනවා. නමුත්තර මුල් කොටසට අවධානය යොමු කරොත් අවරමුණ කෙවෙන වෙලාවේදී වැඩි වෙලාවක් අරමුණත් එක්ක ඉන්නවා කියන එක නෙවෙයි අත්‍තරම ගත යුතු උපදේශය වෙන්නේ. ඒ ගෙවීම බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු ගියාට පස්සේ එහා පැත්තේ ඉන්නේ නොදන්න දෙයක් uncertainty එක. එහෙම නැත්නම් බලාපොරොත්තු නැති වෙච්ච එකක්. එහෙනම් විශ්ල කරන්න බැරි එකක්. එහෙනම් මාමයට ඇඟිලි ගහන්න පදනමක් ලබා ගන්න බැරි එකක්. මාන්නයක් කොහොමඩක්වත් ඇති කරගන්න බැරි එකක්. තෘෂ්ණාවක් කොහොමඩක්වත් ඇති කරගන්න බැරි එකක්. ආන්න ඒකට පුරුදු වෙච්ච දවසේ ඉතිවිලි තිබ්බත් එකයි අපිට නැතත් එකයි. අරමුණු තිබුණත් එකයි අපිට නැතත් එකයි. තමයි දන්නවනම් මේ යන්නේ මේ වගේ තැනකට කියලා ඒක තමයි ජීවිත පරිත්‍යාගය කියන්නේ. ඒක තමයි කාය ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. හැබැයි ගෙනියන්නේ ටික ටික. යනකොට විඥාණය මුක්කක් හරි හොයනවා කොක්ක ගහගන්න. පදනම තියාගන්න. Taman දැනගන්න ඕනේ විඥාණය අපපතිට්ඨිත කරන්නයි මම මේ හදන්නේ. එයා ලෝකේ තියෙන උප්පරීම මායාවල් දාලා ප්‍රතිෂ්ඨාවක් හොයනවා. ඒ ප්‍රතිෂ්ඨාව හොයන වෙලාවේදී මුකුත් විඥාණයට අභියෝග කරන්න එපා. විඥාණයට ඉඳ දීලා හිමීට හිමීට හිමීට පදනම අයින් කරා. අන්තිමට අපි කාමයේ වෙනුවට කාම සංඥාව දීලා කාම සංඥා විදියට රූපේ දීලා දැන් රූපේ රූප සංඥාවක් බාටපත් වෙලා රූප සංඥාවත් ගෙවෙනකොට හිමීට විඥානේ පෝරකේ මේ ලෑල්ල ඇද්දා වගේ ඒසර විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැහැ. දැන් මේ ලියන කෙනා විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබා දීමේ අදහසින්ද මේ ලියන්නේ. එතන විඥාණය අපපතිට්ඨිත ප්‍රතිෂ්ඨාවක් නැති කර දීමේ අදහසින්ද ලියන්නේ කියන එක උසාවියට කඳවල ඇහුවොත් ඔන්න අල්ලගතයි. කැමැතිද මේ ලියපෙකන දංගෙඩිය පිට බෙල්ල තියන්න? ඕනම කෙනෙක් එතෙන්ද විඥාණයට ප්‍රතිෂ්ඨාවක් දීම තමයි කරන්නේ ඒකයි අවිද්‍යාව කියන්නේ. ඒකයි මෝහය කියන්නේ. ඒකයි අපේ විඥානයේ තියෙන ෂටගතිය කියන්නේ අපි මොකක් හරි බලනවා මෙයාට මේ අත්තලක් දෙන්න. එහෙම නැත්නම් අර ගංගේ ගහගෙන යන එකට පිටුරු ගහක් හරි දෙන්න හදලා විඥානයත් ඉල්ලනවා. බුද්ධජානනාථේ කියන්නේ ඔබ දන්නවනම් ওই විඥානයේ Tamanට කරන අහේනිය එහෙම නැත්නම් නපුර අපිට මේ පණ තියෙද්දිම මේ විඥානයේ පදනම් විරහිත කරන්න පුළුවන් නම් ඒක තමයි බුදු රැස් සිදනවා කියන්නේ. ඒක තමයි බුදුබණ කියන්නේ. ඒක තමයි බුදුන් කියන්නේ. ඉතින් ඒක ආවට පස්සේ කවුද බලන්න විඥාණයට ආපහු අත දෙන්නේ. කවුද යාට ප්‍රතිෂ්ඨාවක් දෙන්නේ කියලා. මම යම තමයි. ඒලාදී ක්‍රියාත්මක වෙන හැම ක්‍රියාවකටම සක්කාය දිට්ඨිය කියන්න පුළුවන් මමයා කියන්න පුළුවන්. යා ක්‍රියාත්මක වෙන හැටි බලන්න. මෙච්චර ලස්සනට බුදුරජාණන්සේගේ දක්ෂකම නිසා කාමයේ කාම තණ්හා ප්‍රතික්ෂේපණය කරලා කාම තණ්හා රූපයෙන් ප්‍රතිස්ථාපනය කරලා රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කළා දැන් ගොඩපෑයි වලපෑයි තියෙන මට්ටමට විඥානයපත් කරාට පස්සේ බුදුරජාණන් අපෙන් අහනවා ඔබට ඕන කළ තියෙන නැවතත් විඥාණයට පණ දීලා අනන්ත සංසාරයක් ලබා ගන්න එකද නැත්නම් යන විදිහටම අප්‍රතිෂ්ඨාවක් ප්‍රතිෂ්ඨාව නැති කරන්න නම් ඒක නම් මොන විදිහේ මානසිකත්වයකදී යන්න ඕනද කියන එක භාවනා කරලා අවුරුදු ගානක් භාවනා කරන්න ඕනේ අන්නේ සම්මා දිට්ඨිය තියෙනවනම්. අන්නේ සම්මා සංකප්පේ තියෙනවනම්. ඉතින් ඒක ඇත්තටම කියනවනම් අමාරුයි. ඒ නිසා අපි දෙගොල්ල කතා වෙලා මාය අයින් කරලා කෙලෙස් අයින් කරලා මෙතෙන්ට ආවට පස්සේ ඒ අනිෂ්ඨිර දෙයට ඒ නොදන්න දෙයට බුදු සද්ධාවෙන් බුදු සීලෙකින් බුදු සතියකින් ගියොත් ඒක තමයි සද්ධාව කියන්නේ. ඒකට කියන්න පුළුවන් ප්‍රසාද සද්ධාව නෙවෙයි, ඕකප්පණ සද්ධාව නෙවෙයි, අධිකම සද්ධාව කියන්නේ මොනව නැති වුණත් මම ආවේ සති මාර්ගයේ දිගේ මගේ සීලය කැඩිලා නැහැ. මම සීල සද්ධාව කඩාගන්නේ මම මේකට යනවයි කියලා ගියොත් ඒක මේ ප්‍රභාකරන් තමන්ගේ අර සිව්සයිඩ් බොම්බ කෙනකින් බලාපොරොත්තු වෙනට වැඩි දෙයක් බුදුහාමුදුර අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒකයි මට ඕනේ මේ ලියපෙකන උසාවියට ගන්න. අකමැති නම් කරන්න දෙයක් නැහැ. ඒ නිසා නැවත නැවතත් මං ඉල්ලා හිටනවා ඒ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කැමැති නම් දංගෙඩිය බෙල්ලක් තියන්න ඒකලලා අපි මේ සාමූහික ප්‍රයත්නයක් කරමු මේකට කියන්නේ fear of freedom fear of unknown කියලා නැත්නම් fear of novelty කියලා neophobia කියලා අලුත් දෙයක් ආපු ගමන් අපි හිත බයයි නොදන්න දෙයකට යනකොට බයයි තරම්ම සම්ප්‍රදාන කුල අපේ හිත මේ දන්න කුණු මල කන්දලේටමයි බහින්නේ අර නොදන්න නිවනට යන්න කැමති නැහැ දන්න අයත් එක්ක ඉන්න කැමති. ඒක නිසා කියනවා මේ නිවනට තියෙන බය. මේ බොහොම ළඟ තියෙන්නේ. නමුත් මේ ගන්න කැමති නැත්තම් කැමති වෙන්නේ ඇත්තටම කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒකට අපි කන්ඩිෂන් කරන්න ඕනේ. කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියපු දේ නැවතත් සංසාරේ බය ආයෙත් ආවොත් කබලේ ලිපට වැටෙන්නේ උකෝ ප්‍රතිෂ්ඨාව නැති කළම දාන්න කියන එක පළවෙනි සැරේ කාටවත් කරන්න බෑ අපි ඒක කැතකවමු පණපොවමු අපි බෙදාගන්නම පුළුවන් තරම් අපි යමු ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ යම් ප්‍රගතියක් ඇති බව හැඟේ. අඩුම වශයෙන් ඉරියව වෙනස් නොකර පැයක් වාඩි වී සිටිය හැක. සමහර අත්දැකීම් මෙසේය. අත්දැකීම් දෙකක් දෙනවා. එක විනාඩි 15ක් 20ක් ආනාපානයට සිත යොදා සිටීමේදී මුළු ශරීරයම වේදනාවක් ගෙන දෙයි. එක් එක් වේදනාව ගැන අවධානය යොමු නොකර මුළු ශරීරයම වේදනා ගුලියක්සේ සැලකුවෙමි. එවිට මුළු ශරීරය හිරිවැටි ගියේය. එම වේදනාව එක අතකට ආශිර්වාදයක් වැනිය. වෙනත් සිතුවිලි වලට ඉඩ නැති බැවිනි. එවිට ආනාපානයට පහසුවෙන් සිත තබාගෙන සිටිමි. තව විනාඩි 10ක් 15කින් මුළු ශරීරයේම මුහුණ සහ උදරය හැරෙන්නට ගල් පිළිමයක් ලෙස දැනුනි. මේ අවස්ථාවේ ඇති වූ බය නිසා ඇස් ඇරියෙමි. පසු අවස්ථාවකදී ඒ බය දෙසද බලා සිටින්නට හැකි විය. මෙවන් අත්දැකීමකදී සිදු කළ යුත්තේ කුමක්ද? විස්තර කරලා තියෙන විදිහ ඇත්තටම උපදෙස් දෙන්න තරම් ප්‍රමාණවත් නමුත් අඩුපාඩුව තියෙද්දි මේ වේදනාවල් තියෙනකොට වේදනාවල් නැති වෙලාවෙදි දකපු ආනාපානය වේදනාව හරහා දැකීමේ හැකියාවක් තිබුණද ආනාපානට සාපේක්ෂව වේදනාව ගැන කතා කරනවද වේදනාවට සාපේක්ෂව ආනාපානෙ කතා කරනවද කියන එකෙන් දෙකෙන් එකම පැතිකටක්වත් ලියවිලා නැහැ. සුද්ධ වශයෙන් වේදනාව ගැන විතරයි කතා කරලා තියෙන්නේ. ඒක නිසා ආනාපානෙන් අපිට ඒ වෙලාවේ ගන්න පුළුවන් වාංගුව ආනාපානෙන් අපිට ගන්න පුළුවන් ඒ පිහිට ආධාරය අරගෙන නැහැ. ඒ නිසා අනිත් දවසේ බලන්න මේ වගේ මොන හරි දෙයකින් සද්දකින් වේදනාවකින් හිතවිල්ලකින් ඇවිල්ලා බාධා කරනවමයි. ඒ බාධා කරනකොට Taman මෙතෙක් කරගෙන ගිය Tamanගේ මූල කර්මස්ථානත් එක්ක පැවතිච්ච ඇසුර ඒක පිළිබඳව තිබිච්ච සම්බන්ධතාවය මේ අරමුණු හරහා මේ අරමුණු විනිවිදමිත් බලන්න පුළුවන් නම් නැත්නම් බලන බලනා සුළු ගතිය ගියොත් පෙනේවි කාලානුරූප අරමුණට මොකද වෙන්නේ කියලා මූල කර්මස්ථානෙට ඒක තමයි අපේ කේන්දරේ වාගේ ඒකෙන් තමයි කියන්න පුළුවන් වෙන්නේ ප්‍රගතියක්ද වෙන්නේ නැද්ද කියලා. ඒ නිසා එනේන අරමුණක විස්තර අනවශ්‍යයි කියලා කියන්න බෑ අවශ්‍යයි. නමුත් ඒක යන්න ඕනේ ආනාපාන සාපේක්ෂව. ඒ වෙනකොට ආනාපාන මොකද වෙන්නේ කියන එක ආනාපාන තේමාවේ වෙනස් වීම කොහොමද? අනිත්‍යත්වය කොහොමද? ඇතිව නැති වෙන හැටි කොහොමද? වෙනස් භාවයකට පෙරලෙන හැටි කොහොමද කියලා සඳහන් කරන්න පුළුවන් නම් මේ කමඨහන් වார்த்தාව තවත් සරු එකක් කියලා කියන්නේ. ඒ මේ ප්‍රශ්න කරුගේ දෙවෙනි කොටස ප්‍රස්වාසයේ අග සහ ආස්වාසයේ මුල ගැන අවධානය යොමු කළෙමි. ප්‍රස්වාසය අවසන් වූ වහාම ශරීරය බියකින් වගේ ආස්වාසයට පන්න හැටි දුටු වෙමි. එහෙත් මෙසේ අගමුල බැලීම වෙහෙස කර බවක් දැනුනි. එසේම අගමුල බැලීමට වඩා නාසයේ වදින ආස්වාස ප්‍රස්වාස බැලීම ප්‍රියකල බවද දැකීමි. ආස්වාසය ප්‍රස්වාසයේ අගමුල වශයෙන් විස්තර බැලීම භාවනාව ඉදිරියට ගෙන යාමට අත්‍යවශ්‍යම කරුණක්ද තෙරුවන් සරණයි. ඔය ඒක ඇත්තටම මේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිච්ච පජානාති රස්සං වාස සන්තෝ රස් දීගං අස්ස පසන් දීගං වා පස සන්තෝ දීගං පස සාමිච්ච ජානාති කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා බුදුහාමුදුරෝ දේශනා කරනවා රස්සං වාස සන්තෝ රස්සං වා පස සන්තෝ කියලා. ඒ කියන්නේ අර දීර්ඝ වැඩිච ආනාපානය දැන් කෙටියට වැටෙන්න පටන් ගන්නකොට තමයි කියන්න පුළුවන් වෙන්නේ දැන් ආනාපානෙට මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා. නැත්නම් ආනාපානෙ දැපෙන දමාගත්තයි කියලා. ආනාපානෙ වශී කරගත්තයි කියලා. ආනාපානෙ සිද්ධි කරගත්තයි කියලා. අර විදිහට ආනාපාන විපර්යාසයේ බලාන ගියාට පස්සේ සියුම් වුණාට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරනවා සබ්බකාය පරිසංවේදී අසසිතාමිති තික්කති. සබ්බකාය පරිසංවේදී පසසිතාමිති තික්ක. දැන් බලන්න කියනවා අසර්පස්වාසයේ මුලැමැද ආගම. එතෙන් දෙන්නේ ඉස්සල මුලමදක බලන්න ගියොත් අර ක්‍රියාවලියට තනිකර බාධාවක් වෙනවා. ඒ නිසා අලේ එරෙනකන් ඉන්න ඕනේ අලේ ගලවන්න ඊට ඉස්සලා ගලවන්න ගියොත් නැත්තම් අලේ තැම්බෙනකන් ඉන්න ඉස්සලා වැහුම් ඇරියොත් බාගෙට තැම්බෙනවා. ඒ නිසා කොයි වෙලාවෙදීද භාවනාව කොතෙන්ද යනකම් මෝරන්න ඕනේද මේ මුලමදක බලන්න කියන එක යෝගාවචරයට ඕන විදියට බෑ. යෝගාචර හරියට දැනගන්න ඕනේ මෙන්න මේ මට්ටමට යනකම් භාවනා යන්න දීලා එතෙන්දි තමයි බැලිලා බලන්න ඕනේ. ඒක හරියට කියනවනම් කන්දක වාහනේ අරගෙන යනකොට සෙකන්ඩ් ගියරේ කියලා තර්ඩ් ගියරයකට යන්නේක ඩෑෂ්බෝඩ් එකේ ලියලා නැහැ. ටෙක්නිකල් රයිටින් දෙන්න බෑ. Taman දැනගන්න ඕනේ වාහනේ බර. Taman දැනගන්න ඕනේ ස්පීඩ් එක බලලා දැන් තර්ඩ් එකෙන් සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දානවද නැද්ද කියන එක ඒ වාහනේ හැසිරවීමෙන්ම දැනගන්න ඕනේ. ඒවා ටෙක්නිකල් රයිටින් කරන්න බෑ. ඒ වගේම බර වැඩි වෙලා තර්ඩ් එකෙන් ආයෙ සෙකන්ඩ් එකට දානවා. බර ගියර එකට දානවා නම් ඒක යෝගාවචරයා මේ ඒ ඩ්‍රයිවර් වගේ අත්දැකීමෙන්ම කරන්න ඕනේ. ඒ නිසා ඔය දැනගෙන හිටියේ පළියට මේ මුලමඳාක බලන්නේ කරන්න බෑ. ඒ තන හරියට පදම අල්ලා ගන්නවා කියන එක ඒක ඉතින් ඇත්තටම මේ පොළොස් සම්බුලක් කියන මිනිස්සයා දන්නවනේ මේකට කහ ටිකක් මේකට ලුණු ටිකක් එහෙම දාන්න අඩුපාඩු වුණොත් මොකද්ද දාන්න ඕනේ කියලා. කා මිදුරු කුඩු මොනකට කොච්චර තිබ්බත් දාන්න ඕනේ ලේසි. ඒ මාත්‍රාව දන්නේ පදම දන්න මිනිහා විතරනේ. ඒක ඔය රෙසිපිස් වලින් කරන්න බෑ. ඒ වගේ තමයි භාවනාදී දහස්වර කරලා මෙන්න මෙතනදී තමයි දැන් ඔන්න මුලමඳාක බලන්න පුළුවන් කියලා. ඒ වෙලාව දැන ගැනීම සහ හරියට ඒ වෙලාවේ බැලීම කෙරුවොත් විතරක් ගන්න පුළුවන් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෝරණ්ඩ ඉස්සලා කෙරුවත් නැත්නම් මවරලා ඉවරනාට පස්සේ කෙරුවත් දකින්න බෑ ඒකට මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ කියනවා අකුණු ගහන වෙලාවක අහස දිහා බලනවනම් හරියටම අකුණ ගහන වෙලාවෙදීම බැලුවොත් ඡාපේ දුවන්නේ වමේ සිට දකුණටද කියලා කියත හැකියි. ඊට චිත්තක්ෂණ කලින් පෙන්වන්නේ මොනම ලකුණක්වත්. අකුණ ගහලා ඉවර වෙච්ච ගමන්වත් ලකුණක්වත් නැහැ. දැක්කයි කිව්වත් බොරු. හරියටම අකුණ ගහනලා බැලුවොත් එහෙනම් වළක්වන්න බෑ. ඔළුවට ඩොක්කක් යනවා වගේ ඒ ඡාපේ පේන ඒ වගේ හරියට ඒ අරමුණ මෝරණ මේරිල්ලක් තියෙනවා. අරමුණ විපරිණාමයක් තියෙනවා. ඒක මුල් කොටසේ පේනවා. ඒක ගැන තැකීමක් තිබිලා නැහැ. වේදනාවක් ආපු ගමන් වේදනාවට සම්පූර්ණ අවධානය දීලා එතකොට අර ආනාපානයේ මුලින් පනවගත්ත මූල කර්මස්ථානයේ විපරිණාමයේ විකාශය රූපාන්තරණය පිළිබඳව අවධානයේ මධිකම තමයි මෙතන කමඨාන් සුද්ධ කිරීම වශයෙන් මතක් කරන්න තියෙන්නේ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය මම පුහුණු කරගෙන යමි. මට බොහෝ අවස්ථාවලදී සිත ඉක්මනින් සමාධිගත වී හුස්ම වැටීම ඉතා පැහැදිලි වේ. ටික වේලාවකින් ගත සංසිඳී වේදනාවල් කිසිත් නොදැනී ශරීරය සැහැල්ලු බවක් ගනී. එවිට ආනාපානය ඉතා පැහැදිලිව නාසය ළඟ දැනේ. පසුව එය මුහුණ අසල නොව ඉදිරියෙන් දැනේ. තැන් තැන් තවත් විටක හුස්ම ගැනීම හෙලීම නලලට ඉහළින් දැනේ. මේ අයුරින් සෑහෙන කාලයක් සිටිමි. සිතුවිලි ඒම ඊට අඩුය. සෑම පර්යංක භාවනාවකදීම මෙසේ සිදු නොවේ. මේ අවස්ථාවේදී හුස්ම දිහා බලා සිටීම කරමි. එය නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඒ නිසාම ඒ වගේ වෙලාවල් එන සැක දුරු කර ගැනීම සඳහා දරුවචන්සේ දේශනා කළා තියෙනවා. ආනපානේ පැතිකඩ 11ක් තියෙනවා. ඒ 11ම දකින්නකම් ආනපානේ දැක්කයි කියලා කෙනෙකුට අයිතිවාසිකම් කියන්න බෑ. එකක් තමයි ආස්වාස ප්‍රස්වාස නැත්නම් ආනපානේ මුලැමැදාග. නැත්නම් අපිට කියන ආස්වාස ප්‍රස්වාසයේ පේන්න ඉස්සර වෙලා නැති වෙච්ච ආනපානයක් පේන්න පටන් ගන්න වෙලාවකුත් තියෙනවා. නැත්නම් ප්‍රස්වාසයක් පටන් ගන්න වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ගෙවිලා ගිහලා ඉවර වෙන වෙලාවක් තියෙනවා. ඉතින් ඒකේ ඒ වෙලාවේ හරියට කැරට්ටලයක් කරන තුනට කපලා බලනවා වගේ මේ මුල මේ මැද මේ අග කියලා බලන්න පුළුවන් වුණා නම් එයා ඒ කියන්නේ අරමුණත් එක බොහොම හරි වේගෙත් මේ සමාන වේගයේ යනවා. ඒ වගේ ওই වගේ තැනක් තියෙනවා අජ්ජත් බහිද්දා කියලා මට ආනාපානය මේ නාසිකාග්‍රේ තියෙන එක මොළේ මැදට යනවා වගේ වැටෙනවා. තමහලාට එළිය තැනකට යනවා අපි. দূරේ සාන්තිකය කියලා මට ගව් ගණන් ඈත තේරෙනවා. තමාට ඉඳපු ගමන් ළඟට එනවා පේනවා. තමාට ගොරෝසුව පේනවා. සමහර සියුම පේනවා. සමහරට මනාප විදිහට පේනවා. සමහරට අමනාප විදිහට පේනවා. ඔය 11 ආකාරයේ දකින්න හැම වෙලාවකම අපි අර නිත්‍ය සංඥාව ඔකෙන් එකක් බාර ගන්නවා එකක් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒකකොට ඇත්ත පෙනුනත් අපි හිතනවා මේක මුලාවක් වෙන්න ඇති මායාවක් වෙන්න ඇති කියලා. ඉතින් ඒ නිසා නිත්‍ය සංඥාවෙන් ගියොත් නැත්නම් මේ බුදුබණ අහලා නැතුව ගියොත් අපි ඕකේ ළඟ තියෙන එකට කැමති වෙනවා දුර තියෙන එකට අකමැති වෙනවා. අජ්ජත් එකට කැමති වෙනවා බාහිර එකට අකමැති වෙනවා. ගුරුසෙකට කැමති වෙනවා සියුම්මේට අකමැති වෙනවා. මනාපයකට කැමති වෙනවා අමනාපයකට අකමැති වෙනවා. ඔය වගේ අර ඒ තේරුම බේරුම නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබෙන අත්දැකීම් වලින් 100 කොටසක් අපි වික්ෂිප්ත භාවය පිණිස හේතු වෙනවා අපට. සැකේ පිණිස හේතු වෙනවා. අනිෂ්ඨිර භාවය පිණිස හේතු වෙනවා. ඉතින් ඒ ඒ කමඨහන සුද්ධ කරගෙන අනිත් දවසේ විවෘත මනසකින් නොගියොත් ඉතින් පොට්ට ගොනෙක් පේන ඇහෙන් විතරක් තනකොල කකා යනවා වගේ අර නොපෙනෙන ඇහි තනකොල කැවෙන්නේ නැහැ. ඉතින් භවනාවේදී අන්නේ වගේ ටික මූලික මති මතාන්තර නැත්නම් අපි කියන මේ ගතානුගති ගති නැතිකරන්න ਸਰවඥාංශ ක්‍රම දෙකක් කියනවා. ඉන හැම දෙයක්ම බාරගන්න සැකකරන්න යන්න එපා. සැකකරන හැම වෙලාවෙම බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව අඩුවක් කියවෙනවා. දෙක බුදුහාමුදුරුවෝ බලලා කියනවා ඕකේ ඔහොම නේද 11ක් බලන්න තියෙනවා. දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් කාර්යොත් කියනවා 11 dimension කියලා ඕකම නන් නෙවෙයි. බුදුහාමර කිව්වේ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ඕනෙම අරමුණක පැතිකඩ 11ක් තියෙනවා. මේ පැතිකඩ 11න් අපි අපේ අම්මලා තාත්තලා අපිට පිළිලා තියලා දීලා තියෙන මේකෙන් මේ පහක් හොඳයි, හයක් හොඳ නැහැ. ඉතින් භාවනා කරනකොට එන අර හය එනකොටම අපි කියනවා භාවනා වැරදිලා, අතිය කැඩිලා, සමාධිය නැති වෙලා කියලා අපි ඒවා අරියාදුවට සලකනවා. එහෙම නෙමෙයි හැම එකක්ම මේ මනෝ විකාරයක් නෙවෙයි නං හීනයක් නෙවෙයි නං Taman සම්බන්ධ වෙලා එන්නේ නැති අක්නම ඔකට එන්න දෙන්න. එන්න දෙනකොට තමයි පෞරුෂත්වය හැදෙන්නේ. ඒතරොත් තමයි මනසක පුලුල් භාවය හැදෙන්නේ. ඉතින් ඒකට එහෙම රිස්ක් ලවර් කෙනෙක් විදිහට එන ඕන දෙයක් පාර ගන්න කැමති යෝගාවචරයෙකුට නම් ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉල්ලලා දාත් එක නෙවෙයිනේ වෙන දෙනේ. මේ වෙන ඕනම දෙයකට ඉඩ දෙන එකනේ අපි මේ භාවනා විදි කරන්නේ. අනික කිසිම වෙලාවක අපි වැඩේ කරන්නේ නැහැනේ. අනික හැම වෙලාවෙම තෝරනවානේ. ආන්නේ තීරිල්ලෙන් බේරින් අයින් වෙනකොට නිවනට ළඟයි. ඉතින් ඒක අපි ආනාපානෙන් අත්විඳ ගන්න ඕනේ. ආනාපානේ සාක්ෂි වෙන්න දෙන්න ඕනේ නිසා මේ හැම එකක්ම ආනාපානේ පේන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න පැතිකඩ කියලා භාවනා ඉදිරියට යනවායි කියලා බාරගත්තේ නැත්නම් ඔය හැම සැකයක් නිසාම ආනාපානිය විසිරෙනවා. ওই සැකයක් නිසාම ආයේ කෙලේශයක් ඇතුල් වෙනවා විචිකිච්ඡාව කියලා. ඉතින් එතකොට සද්ධාව බාධා පළුතු වෙනවා. ඒ නිසා අනිද්දාවට යන්න ලෑස්ති වෙලා. ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. හෙට සිට නැවත ආරම්භ කරන දෛනික ජීවිතයට සතිය අදාළ කරගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. එනම්, gedara dora වැඩ කටයුතු, රැකියා කටයුතු හා නිතරම නිතරම වන අමතක වීම සඳහාය. එමෙන්ම සතිය යනු ફોકસ concentration යන දෙයම දැයි දැනගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේ වදාළ පරිදි උදාහරණයක් වශයෙන් ගත් උදාහරණයක් වශයෙන් ගත් කල දත් මැදීම කාලයක් සිට සතියෙන් පුරුදු පුහුණු විය යුතු විය. අපගේ දෛනික සියලු කටයුතු එසේ එකින් එක පුරුදු කළ යුත්තේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර මැනව. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උසාවියට නම් නොකැඳවන සේක්වා. ඉතින් කොහොමද දීර්ඝායුෂ දෙන්නේ කියලා බලන්න මේ මේ ප්‍රධානම ඉල්ලීම. ඉතින් මේකෙදි මට කියන්න තියෙන්නේ මේ මුළු එකම වෙලා තියෙන සතිය කියන එක අඳුනගන්න නෑ තාම. ඒක දෝෂයක් නෙවෙයි. මරණකම්ම අපිට සතිය වරණ ගන්න වෙනවා. අපි කියනවනම් සතිය දන්නවයි කියලා ඒ කියන්නේ ඉතින් මේ මේ භයානක ලෙඩක්. සතිය කියන එක හැමදාම අඳුර ගන්න ඕනේ. ඒක නිසා මම රුක්මන්ට දුන්නා. මේ අවුරුදු 10 15 ළමයි සතිය වඩලා ඒ ළමයි කියන කතා පොඩ්ඩක් කියවලා බලන්න. ඒ ළමයි කොච්චර ලස්සනට කොච්චර නිකන් තින්ත පොන කඩදාසියකට තින්ත ටිකක් දැම්මා වගේ අල්ල නැහැටි. ඒක අදාක ප්‍රශ්න කරගන්නේ. මොකද අලුත් දෙයක් දකින්න එයා ඒක කරනවා. අලුතෙන් අලුතෙන් කරනවා. ඊට පස්සේ අද හවස අපි බලාපොරොත්තු වෙනවා ඇවිදිනකොට කොහොමද සක්මන් කරන්නේ? බත් කනකොට කොහොමද සක්මන් කරන්නේ? එහෙම නැත්නම් තක්ම දිනකොට කොහොමද සක්මන් කරන්නේ කියලා හදපු වීඩියෝ ක්ලිප්ස් ටිකක් පෙන්නඳ ඒක නිසා එකක් කරන්න එකක් ඇති. අපිට පුළුවන් නම් දත් මදින එක සක්මනේ සතියෙන් කරන්න ඒක අනිවාර්යයෙන්ම ඉතිරි පැතිරි වැඩෙනවා. හරියට මේ තින්ත පෑනක්, ෆවුන්ටන් පෙන් එකක්, බ්ලොටින් පේපර් එකක් උඩ තියන්න තින්ත පොන කඩදාසියක තිබ්බ ගමන් තිතක් ඉන්නවා ඊට පස්සේ එන්නේ එන්නේ තිත පැතිරෙනවා. ඒක ස්වභාවයි. කොත්තනකින් හරි සතිය ඇල්ලුවා නම් සතිය කවදාවත් ඊ ගාවට කරන්න ඕන දේ මොකද්ද කියන ප්‍රශ්නේ ආවනම් සතිය අවබෝධ වෙලා නැහැ. දෙන්න පටන් අරගන්න සතිය යන දිගට අරගෙන. ඒ පැල යන පැත්තට මැස්ස ගහගෙන යන එකයි තියෙන්නේ. සතියේ කවදාකවත් ප්‍රශ්නයක් ඇති කරන්නේ. දන්නේ නැති මනුස්සයෙකුට සතිය ඇති වුණාට එයාට තියෙන්නේ දන්න තැනින් පැතිරෙන්න හරි. එතකොට එයා ලන්දේසි කාර්යා රට ඇල්ලුවා වගේ හරක්කම කෙල්ල ගන්න විතරයි ඉලි ඉල්ලන්නේ. හරක්කම එල්ලනකොට ඌ අල්ලලා ඉවරයි මුළු වැල්ලම අල්ලලා ඉවරයි. ඒ නිසා සතියේ වැඩිපුර ඉඩ දෙන්න ඕනේ නැහැ. එයාට පොඩ්ඩක් ඇඟිල්ල ගහන්න ඉඩ දුන්නා නම් එච්චරයි. ඊටු ටික කරගෙන යනවා. සතිය ගැන දන්නේ නැත්නම් ඔය ගැන ફોકસ concentration කියලා ලියලා තිනවා. පැහැදිලි වැරදි අර්ථකථනයක්. සතිය ගැන concentration කතාවක් නෑ. ඒ ඒ තන අවබෝධය. ඒක සඳහා අපි කොතනකින් හරි එක තැනකින් ඉඩක් කරන් දීලා හොඳට බලනින්න ඒ ඉඩ අරන් දීම නිසා ආතතිය අඩුවීමක්ද වෙලා තියෙන වැඩිවීමක්ද අරක දන්නේ නැහැ මේක දන්නේ නැහැ කියලා ආතතිය වැඩි වෙලා නම් පැහැදිලිව මතක තියාගන්න සතිය කියන එක වර්ණගිලා නැහැ සතිය කියලා වෙන මොකක්දයක් කරන් තියෙනවා ඒකේ දෝෂෙකුත් නැහැ කවදාකවත් කාටවත් ඒක පළවෙනිවට තේරෙන්නේ නැහැ. ලක්ෂ කෝටි වාරයක් ඒක නැවත නැවත වර්ණගමින් ජීවිත පරිශ්‍රණයක් කරුවේ නැත්තම් සතිය තේරෙන්නේ නැහැ. ඒ නිසා සතිය කියන එක වර්ණගා ගන්න හොඳම වැඩේ අර මූලික උපදේශ පන්ති නැවත අහන්න. ඒකල අපි බලමු. අද ඔය සූදානම් කරලා තියෙන වීඩියෝ පත්‍රික බලන්න. බලනකොට බලනකොට අලුත් කරන්න හිත. මේ අර දීපු අර්ථය නැවත වර්ණගන්න. නැවත අර්ථකථනක් දෙන්න. පොඩි ළමයෙක් වෙන්න ආධිකම්මිකෙක් වෙන්න ඔය දන්නවයි කියලා ලියලා තියෙන වචනේ 100%ක්ම වැරදි කියලා හිතාගන්න සතියේ කොන්සන්ට්‍රේෂන් කතාවක් නැහැ. ફોકસ ඇටෙන්ෂන් කියවනම් හරි. ફોકස්ඩ් අවයනස් කියවනම් හරි. ફોકස් කොන්සන්ට්‍රේෂන් නෙවෙයි. හොඳයි. ඊළඟ ප්‍රශ්නය හා ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව තරමක් කල් පුරුදු කළ කෙනෙකි. ආශ්වාසය හා ප්‍රශ්වාසය නාසයේ මුදුනට වැදීම පුරුදු කර සමාධි තත්වයට පැමිණෙන තෙක් යාමට මා භාවනාව පුරුදු කර ඇත. සමාධි තත්වයේ බොහෝ විට විනාඩි 10ක් 15ක් 30ක් කාලය අතර කාලයක් පවත්වා ගත හැක. මේ අවස්ථාවට වෙන යම් බාධක ආවද නැවත සමාධිගත කළ හැක. නමුත් විනාඩි 30කට වඩා පවත්වා ගැනීමට නොහැක. බොහෝ විට නිදිමත ඇති වී සමාධියට බාධා කරනු ඇත. සක්මන් භාවනාව මෙහිදී නිතර කරන විට මෙය ටිකක් මගහරවා ගත හැකි වුවත් නිදිමත භාවනාවට මහත් බාධාවකි. සමාධිය නැති වී යයි. මේට උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබතුමාට බොහොම ස්තුතියි. මේකදී මේ සමාධිය කියලා තමන් නැත්තම් අත්දකින්නේ මොකද්ද? සමාධිය විනාඩි 10ක් 15ක් 30ක් තියන්න පුළුවන් කියනකොට මොකද්ද තමන්ගේ අත්දැකීම කියලා කියන්නේ නැතුව මට එකඟ වෙන්න බෑ මට ප්‍රශ්නේ තේරුණයි කියලා. ඒ නිසා ඒ කෙනාගෙන් මට දැනගන්න ඕනේ මේ විදිහට ආනාපාන සමාධිගත වෙච්චාම ඒක මොකෙන්ද උර උර ගාලා බලන්න. මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද වෙරිෆයි කරන්නේ? නැත්නම් මොකද්ද අත්දකින්නේ? මොනවද අත්විඳින්නේ කියන කාරණාව මේ කමඨහන් වාර්තාවේ අත්‍යන්ත කොටසක්. ඉතින් ඒක මේකේ නැති නිසා ඉතින් අර උසාවියට ගැඳ වීම විතරයි එකම ක්‍රමය මයි ළඟ තියෙන්නේ. ඔකට කැවතිද එළියපෙකනා මේ සභාව දැනුවත් කරන්න අවසරයි ස්වාමීනි මේ ගොඩක් වෙලා يعني උස්ම ආශ්වාසය ප්‍රාශ්වාසය දකිමින් ගොරෝසුයෙන් තුනී වීම යෑමත් එක්ක දකින්න පුළුවන් ඊට පස්සේ ඒක ඒක තුලම ඉන්න හැකියාවක් තරමක් දුරට තියෙනවා. ඒ කියන්නේ අවට බාධාවක් සද්දයක් වුණත් වේදනාවක් ආවත් ආපහු ෂණයකින් ආපහු ඒ තත්ත්වයට යන්න පුළුවන්. හැබැයි ටිකක් වෙලා යනකොට දන්නු දනුවත්ම නින්දට දැන් එතකොට ආනාපානේ වැටෙන්නේ මොකක් වගේද? දැන් එතකොට සද්දයක් වේදනාවක් කෙනකොට දන්නවනේ. ආනාපානේ නෙවෙයි කියලා. සද්දෙන් පස්සේ ආනාපානට එනවනේ. කොහොමද දන්නේ ආනාපානට ආවයි කියලා? අප හුස්ම ගන්න එක ගොරෝසුවට ඒක දැනෙනවා. මොකද්ද දැනෙනවයි කියන එකෙන් සබාවට තේරෙන්නේ. කියන්න උත්සාහ කරන්න. මොනවද දැනෙන්නේ? දැනෙන්නේ අපහු හුස්ම වැදින එක අපහු ගන්න පුළුවන් නහයට නහය ඒක තමයි මට ඒකට විශේෂණ පද ඕනේ කොහොමද දැනෙන්නේ ඒ දැනීම ඒ අත්දැකීම ඒ විඳීමෙන් විතරයි අපිට ওই කියන කතාවට සම්බන්ධ වෙන්නේ දැනෙනවා කිව්වට ඒකෙන් කණි කෙනෙකුට දැනෙන්නේ නැහෙනි අන්නේ තොරතුරු ටික නැත්තම් නඩුවට සාක්ෂි නැහැ හොඳ පැහැදිලිව මෙහෙම උත්තර මේ හොයන්න පිට ගියා සද්දෙකට හිට ගියා වේදනාවට පිට ගියා නැවත තමයි දන්නව ආනපනට ආවයි කියලා සද්දෙක නෙවෙයි දැන් ඉන්නේ ආනපනේ මම ඉන්නේ කියලා මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්න. හුස්ම ගන්න ඒ මාර්ගය මට කියන්නේ ආශ්වාසය පහළට යනකම් මේක ඒක ගන්න තේරෙන තේරෙනවා මොකෙන්ද තේරෙන්නේ? දැන් මට තේරුණාට මට තේරෙන්නේ සංනිවේදනය වෙන්නේ ওই වචන අපි කතා කරාට අනික් මනසෙ අනුමනසෙ අංජබජල්. තේරෙන උණුසුමක්ද සිසිලවත්ද පිටිමැදීමක්ද ප්‍රියක්ද අප්‍රියක්ද කියලා මේ වැටහිච්ච දේ කියන්නේ අපි හිත කොච්චර පැකිලෙනවද බලන්න. අත්දකපේකනා කියන්නේ නැත්නම් ඒක අපි හිතපු ගමන් මගේ නඩුව සම්පූර්ණයෙන්ම වැරදි තීන්දුවකට යන්නේ. ඒක දාගන්න මට වැටහෙන්නේ උණුසුමක්, මට වැටෙන්නේ සීතලක්, මට වෙන්නේ පිරිමැදීමක්, මට වැටෙන්නේ බර ගතියක්, මට වෙන්නේ කම්පන ගතියක්, මට වෙන්නේ චංචල ගතියක් කියලා ওই වචනේ ගන්න ප්‍රශ්න 15ක්වත් අහන්න ඕන. ඒක පුදුම කොළ කෝඩ කෝඩු ගතියක්, කෝල ගතියක් තියෙන්නේ. මේ තමයි මාරය කියන්නේ. මේ තමයි කෙලස් කියන්නේ. ඒ නිසා උත්සාහ කරන්නේ මොකක් හරි විස්තර කරනකොට මේ Taman අත්දකින හැටි. ඒ අත්දැකීම නෝන කරමට දැනෙනවා කිව්වට පස්සේ ඒ අපිට ඉස්කෝලේ ඉන්න කාලේ මේ ජියෝග්‍රැෆි වලට ආපු සර් කියනවා ළමයිගෙන් ඇහුවට මේ කන්ද කියන්නේ මොකක්ද කියලා සර් කන්ද. ඒ කන්ද කන්ද කියනවලු ඔලෝ පොලෝ ගගා. මේ පස් ගොඩක් කියාගන්න තේරෙන්නේ නැහැ. කන්ද කියන්නේ කන්ද තමයි. ඒක උකට කන්දක් දකින්න නැතුව උත්තර දෙන්න පුළුවන්. දැකපෙන්නට කියන්න ඕනේ මේක ෂේප් එක හුඹහක් වගේ. එහෙනම් තමයි පස් ගොඩක්. එහෙනම් තමයි ගල් සහ පස් මිශ්‍රණය. ඒක උඩ තියෙනවා මේ මනස දැක මේ දැකපෙක් කියන්නේ කියලා. බුදුසසුනාචෝ නොතන්දි තමයි අපිට කියන්නේ අපි මේ කතා කරාට යන්නේ කොහෙද කියලා ඇහුවත් මල්ලේ පොල් කියන්නේ. Taman දන්නවා ඒකත්. අනිත් එක්කනට වැටෙන ආකාරය ඒක ළමයින්ගේ නෑ. පොඩි ළමයින්ගේ නෑ. පොඩි ළමයෙක් කියවුවා එයා අනික් මනසට ඒක ලස්සනට කියනවා මට මේ ආස්වාද ප්‍රසආද වැඩෙන්නේ කම්පනයක් විදියට, චංචලයක් විදියට, උණුසුමක් විදියට, සිසිලසක් විදියට, නාසිකාග්‍රේ, ගුරේ ඇතුලේ, පපුවේ. එතකොට දන්නවා මේ අත්දකලා කතා කරන්න කියලා. අන්න ඒක නැති නිසා මම මේ ප්‍රශ්න කරන්නේ මේ එක්කෙනෙකුට ගහන්න නැතුව අනික් කට්ටිය රිදෙන්නේ නැහැ. එක එක කල්ලාන හොම්බට දෙයක් අයින්කොට අනික් කට්ටියට ඔන්න මොකක් කියලාද කියන්නේ? මම නැවත ආනාපානට ආවයි කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න උරගා දනින්නේ මොන අත්දැකීමෙන්ද? බරක් විදියට කියලා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට බර දැනෙන්නේ ආශ්වාස වේලාවේද ප්‍රශ්වාස වේලාවේද? වැඩියෙන් ආශ්වාසී වෙලාවේ තමයි බර ඇතුළට ගන්නකොට තමයි දැනෙන්නේ ස්වාමීන් ඔය ටික ගන්න දැන් ප්‍රශ්න කීයක් අහුවද කියලා මතකද? මේ ටික කවදා හරි අපෙන් කියනකොටම කියන්න පුළුවන් උනත් මට සද්දයක් ඇහෙනවා. මම ඒ නිසා තද්දෙදී මම නැවත ආනපන්න ගන්නවා. ගන්නකොට මට ඇතුළට ගන්නකොට දැනෙන බර ගතිය නිසා මම දැන් ආස්වාසි කියලා දානවා. එතකොට පිට වෙනකොට තියෙන සහැල්ලුකම් නිසා පිට වෙන ගතිය තියෙන දැන්න ඒක ලියන්න පුළුවන් නම් නඩුවේදී හරස් ප්‍රශ්න අහන්න දෙයක් නැහැ නේ. එතකොට ඒ විදිහට නැවත ආස්වාද ප්‍රසවාස ගත්තට පස්සේ ඒ දැනෙන බර ගතිය ආස්වාසි බර ගතිය සහ ප්‍රසවාසයේදී හැල්ලු ගතිය සමාධිය කියලාද කියන්නේ සතිය කියලාද? එක වෙලාවකට පස්සේ ස්වාමීන් වහන්සේ නෑ නෑ මේ වෙලාවකට නෙමෙයි මං අහන්නේ මේ එකම වෙලාවක් ගැන. පිට ගිය හිතක් අපව ගත්තා. ගත්ත බවදී වෙරිෆයි වෙනවා. මට බර ගතියක් දැනෙනවා හුස්ම ගන්න වෙලාවේදී. හැලු ගතිය දැනෙන පිට. මෙන්න මේ අත්දැකීම තමන්ගේ අගයන් ආඩම්බරයන්ට හැරියට මේක සමාධියේ ලක්ෂණයක්ද සතියේ ලක්ෂණයක්ද? මේ මේ අරමුණේ විස්තර දැන ගතිය සමාධියේ ලක්ෂණයක්ද සතියේ ලක්ෂණයක්ද කියලා. සතියත් අවශ්‍ය සතියත් එක්කමනේ ස්වාමීන් වහන්සේ සමාධිය ඒක නිසා ඒකෙ මෙතන සම්පූර්ණ රචනය කොහෙද දාලා තියෙනවා මට සමාධිය ආව මට ෂුවර් කියලා මට ෂුවර් නෑ ධම්මජීවාමුදුරන්ට ෂුවර් නෑ සතියවත් හරියට වරණගා ගන්න නැතුව අපි සමාධිය කියලා ලකුණක් දැම්මට පස්සේ දීලට කමලා කිව්වොත් කමලට චම්පා කිව්වොත් චම්පට බානුමති කිව්වොත් ඒ නඩුවේ වැඩ නැහැ නේ. දීලට ලීලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් පටලවා ගත්තොත් අර වගේ සියුම් දේවල් වලදී සෑහෙන අපේ මේ විනිශ්චය අඩුපාඩු තියෙන නිසා මේ වෙලා තියෙන සතිය. මේකට සමාධිය කියලා නම දාන්න යන්න එපා. දාපු ගමන් නඩුව පොලිස් උසාවිය අහන්න ඕන නඩුවක් කිරිබෙල් උසාවියට දැම්මා වගේ. ක්‍රිමිනල් උසාවිය ගන්න ඒ නඩු. ඉගෙන යන්න පොලිස් උසාවියට යන්නේ. ඉතින් ඒකේ මූලික කරුණු සුද්ධ වෙන්නේ ප්‍රශ්න අහන්න ඕනේ. අහලි වෙලා අපි ගහ ගන්න ඕනේ. හොම්බටම දෙයක් අනින්න ඕනේ. ඉතින් කරන්න දෙන්නේ මට පේනවා මූණ නිකන් අට වෙලා තියෙන කියලා මොන කරන්නේ. මට ඒක කරන්න දෙයක් මම ඒ ගණන් ගන්නෙත් නැහැ. අපිට සත්‍ය හොයන්න ඕන සිද්ධාර්ථ කුමාරයා කරපු දේ කරන්න ඕන. අපි යන්න ඕනේ කම්ම ඕචිකාගෝ අපිට ඔක්කොම රැගෙන යන්න බෑ. ඒ තරම් අපි කතා කෙරුවොත් බොරුවක්. කතාවක් කියන්න ඕන දෙයක් කියෙවෙන්නේ නැහැ. මේ කියවෙන දේ කියවෙන ගන්නේ ආර්ය විවහාරය කියලා. ඇත්ත දේ ඇත්ත හැටියට කියනවා. මේ පෘථග්ජන ලෝකේ කිව්වොත් බොරුවක්. හැබැයි බොරුවක් කියලා හිතලා නෙවෙයි කියන්නේ. හැබැයි කියවෙන්නේ බොරුව. ඒ නිසා කතා නොකරන කියන්නේ ඒක නිසා තමයි. හැබැයි ඒක ගලවන්නත් බෑ සුද්ධ කරන්නත් බෑ මේ වැරදියට කියලා. ගහගෙන සුද්ධ කරලා හරියසලා ගත්තට පස්සේ තේරෙනවා අපි එදිනදා කියන්න ගියාම කොච්චරක් අහන මනුස්සයාට රැටෙන පැත්ත හිතනවද කියලා. කවදාකවත් හිතන්නේ තමන්ගේ තමන්ගේ මට්ටමින් හිතලා තමයි කතා කරන්නේ. ඉතින් අර මනුස්සයා කොහෙන්ද ලෝකේ කාපු මනුස්සේ යන්නේ කොයිද කියලා අපාවේ මල්ලපොල් කියලා හොඳ උත්තරයක් දුන්නයි කියලා හිතාගෙන. ඒ නිසා මේ යන ක්‍රමේ හරි හොඳට මතක තියාගන්න පැහැදිලිව මේකට සමාධිය කියන්නේ මේකට කියන්නේ සතිය කියලා. පිට ගියයි හිත මම එක සිද්ධියක් විතරයි ගන්නෙ. නැවත ආවා වගේම ආහනපානෙ ඉන්න වෙලාවේදී අරමුණු කරදර නැතුව ඉන්න වෙලාවක කොහොමද දන්නේ මොකෙන්ද ආනාපානෙ ඉන්න බව මම වෙරිෆයි කරගන්න. මේක සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි ආනාපානෙමයි කියලා. අන්නේ කරුණු ටිකෙන් තමයි හරියටම කියන්න පුළුවන් වෙන්නේ. මේ මනසේ මේ දැකපු දෙයක් කියනවද, කියපු දේ දකින්නවද කියලා. ඒක සතියේ. ඒක ගොඩ වේලාවක් පවත්වන්න පුළුවන් වුණොත් සමාධිය හැදෙනවා. ඒක සතියේ ජවයේ කියලා ගමකෝ. සතියේ ගැම්ම. එහෙම යනකොට අර අරමුණක තියෙන ඒත් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය, උර්ගා බලන්න පුළුවන් ගතිය තමයි යථාභූත ඥානය කියලා කියන්නේ ඇති හැටි කියන්නේ. ඒක හිතාගත් එකක් නෙවෙයි. ඒක ඒ වෙලාවේ වෙනස් වෙනවා. අන්න ඒකට හිත උනන්දු නම් නිදිමත ඉන්නේ එහෙම නැතුව ඒ අරමුණ දැන් හරි. දැන් සතිය සමාධිය හරි කියලා හිතපු ගම ඒ කියන්නේ මම වැඩේ හරි කියලා කර ඇරමු ගමන් නිදිමත එනවා. හැම වෙලාවෙම නෑ. නිවන් වෙන්න එක හේතුවක්. ඒක නිසා හැම වෙලාවෙම බලන්න සද්දයක් ආවත්, වේදනාවක් ආවත්, හිතවිල්ලක් ආවත්, ඒ අල්ලපනල්ලේ, ඒ ඇහිදල් අස්සෙන් හරි ආනපන බලන්න පුළුවන්ද? ඒ ආනපන දැක්කයි කියලා බෑ. තව කෙනෙකුට තේරෙන විදිහට අත්දකපු දේ කියන්න පුළුවන් නම්, අත් විඳපු දේ කියන්න පුළුවන් නම්, ප්‍රත්‍යක්ෂණය කරපටි කියන්න පුළුවන් නම්, එතකොට ආවට කියාට බල්ල බෑනේ. විතර හරියට චීන කන්නඩි දැම්මගේ හරියට බලන්න ඕනේ. ස්වාමීන් සමහර වෙලාවට නිකන් පාවෙන ගතියක් වගේ එහෙම ගතියකුත් එනවා. ඒ ගතිය ආනාපානේ ඇතුලේ එකක්ද ආනාපානේ බලානින්න නිසා හිතේ එන එකක්ද? ආනාපානේ දිගටම කරගෙන යනකොට තමයි මේ ඒ කියන්නේ මම හිතන්නේ හුස්ම සිව් වේගෙන යනකොට දැනෙනවා. එතකොට තමයි ගොඩ වෙලාවට ඔය අවට එතකොට මම චෝදනා කරොත් දැන් ආනාපානි බැරිල පැත්තක තියලා පාවෙන ගතියට හිත ගිය ගමන් ඉදිමට එන්න. ඔව් පාවෙන ගතියට හිත දෙන්නේ නැතුව ආපහු වර්ගත් එහෙම එහෙමත් ඇත්තට මේ පාවන ගතියට අරියාදුවක් කරන්න යන්න එපා. දැනගන්න මේ වෙලාවෙන කොයි එක වුණත් කරන්න හදන්නේ ආනාපානෙත් මගේ තියෙන ප්‍රේමේ කඩන්නයි හදන්නේ. ආදරයට කොයිදෝ බාධා නැත්තේ. එක ගිනි කූරයි මුළු නිවසේම තිබුණේ. ඒකෙන් කුප්පිලාම්පුව දැල්ලා ඔන්න ලියන්නට ඉඳගත්තා. ඉතින් බාධා එනවා. බාධා නැත්නම් ආදරේ ජොලියකුත් නැහනේ. ඇවැස නැන බැන්දයි කියලා ওই ලව් ස්ටෝරීස් නැහනේ. ඒසයි බාධා වෙන්න අරින්න එනකොට බලන්න මේ කොයි මායම් පෑවත් පාවෙන ගතියක් ආව නිදිමතාවත් කරන්න හදන්නේ මං ආනාපානෙන් කඩන්න හදන එකනේ. අපි givisagena ගියොත් බොය ඔන්න දහංගට දැම්මත් මොන බහුරූපෝලම් පෑවත් මොන જાති කෙරුවත් කැඩි කැඩි හරි කමන්නේ මම මේක දිහා බලහිනවා කිව්වොත් අපිට ආනාපානට කාලාන රූප වෙනස් වෙන දෙයි ගැන මීට වැඩිය විස්තර කියන්න පුළුවන් ඒකට ඒක එච්චර රසවත් නෑ ඇත්තටම නමුත් එතන තමයි ගැලවු මාර්ගයේදී මේ එන දේවල් හරියට හිත කලබනවා ඒවට කෙලසෙනවයි කියලා කියනවා ඒව ආපු ගමන් අපි ආනාපානය මතක කරලා ඒකට යන ගතිය ඒ තමයි පෘථග්ජන ගතිය. ගොඩක් ඉක්මනට අපහු ආනාපානෙට එන්න පුළුවන් හින්දා තමයි ස්වාමීන් වහන්සේ මං හිතන්නේ සමාධිය තත්ත්වෙ නේද? ඒක සමාධිය නෙවෙයි. ඒක සතියේ තියෙන යොහුසුළු බව අපි මේ ෆීල්ඩ් එකට වැඩට යන මිනිස්සේ ෆීල්ඩ් එකේ වැඩි ඉවරෙජ් එකම හෙඩ් ඔෆිස් එකට රිපෝට් කරලා හෙඩ් ඔෆිස් එකේ ඊගා ජොබ් එක අරගෙන යන්න ඕනේ. එයා එකින් එකට පැනින්ට බෑ. සමහර ඉස්සර නම් නිතරම වෙන එකකින් ගිහිල්ලා කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඊට වෙලිය දැන් හොඳයි. දැන් සපේලා උත්තර දෙන්න පුළුවන්. නමුත් ඒ තොරතුරු වලට හොඳ විදිහට අනුග්‍රහ කරලා නැහැ. වැදගත් තොරතුරුට වැදගත් තැන දීලා නැහැ. ওই පේන තොරතුරු වලින් බලාගෙන ඉන්න මල් මාලිත් නූල වගේ. ගමනේ තේමාව තියෙන තමන් ගත්ත මූල කර්මස්ථානයේ හරහා. ඒක හැම වෙලාවෙම නෑ. ඒක වෙනම කතාවක්. මොනවා හරි වෙච්ච ගමන් නැවත ඒකට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂණය කරලා තමයි අපි දැනගන්නේ තේමාව යනවා. නැත්තම් අරකින් මේකෙන් මේකෙන් මේකෙන් හිත දුවන්න පටන් පටන් ගන්නවා. ඒකෙන් තමයි පටන් ගන්න ඉතින් තමයි. නම් පහ වෙනකොට දුවනවා තමයි. දුවට නැවතත් ආනපානට ගෙනත් දාලා පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂණය කරනවා. ආය යනවා. ආය ප්‍රත්‍යක්ෂණය කරනකොට කරනකොට තේරෙනවා ආනපානේ ඉන්න වෙලාව වැඩි වෙනවා. ඇසුර වැඩි වෙනවා. කරදරයක් වෙච්චාම මේකේ පිහිට ආධාරය තේරෙනවා. ക്ഷേමය. මේකේ නිර්මල බව. මේකේ නික්ලේශී බව. යෝගීම කවදාකවත් ආනපානේ අපිව අතහැරලා දාලා යන්නේ නැහැ. අපි ආනාපානේ අතාරින්න තරම් චපල වුණාට ආනාපානේ අතහැරියොත් බබා මලේ දෙදා මැරෙනවා. ආනාපානේ කවදාකවත් අපි අමතක කරන්නේ. බුදුරජාණන් අපිට දීලා තියෙන අන්න එහෙම අඩයක්. අන්න එහෙම අඩයාලමක්. අන්න එහෙම ලක්ෂණයක්. ඒ නිසා ඕන තරම් හිත යන්න ගියා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ගිය හැම වෙලාවෙම දැනගන්න මේ සංසිද්ධියේ ජවනිකාවේ අවසාන නිගමනය වෙන්නේ ආනාපානේ. ඇවිල්ලා බලන්න ආවට බෑ. මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඊට කලින් තිබුණු ලකුණුත් එක්ක සංසන්දනයක් වෙන්නේ. ඒක දකින්නකොට දන්නවා දැන් හොඳටම ෂුවර් සද්ද නෙවෙයි දැන් ඉන්නේ. දැන් ආනාපාන. එතකොට ඊට වගේම තේනවා ආනාපානේ කාලානුරූපව මොනවද වෙන්නේ කියලා. ඒකේ ඒ ආනාපානෙ දිගේ හිත පවත්වනවා වෙන අරමුණු වලින් මගහරනවා. ඒ අතරමැද ආනාපානයේ විපරිණාමය බලන්න තරම් හිත තීක්ෂණ නම් නිදිමත ඉන්නේ නැහැ කියලා සාතිකයක් දෙන්න පුළුවන්. ඒ වෙන වෙන දේවල් බලලා මේ රස විඳින්න ගත්තොත් නිදිමත විතරක් නෙවෙයි හිත ඇවිස්සීම විවිධාකාර දේවල් වෙනවා. එතකොට අන්ත දෙකේ හිටියොත් මදමාවත නෑ. අන්ත දෙක අතේ හැරියොත් මදමාවට දෙනවා. එතකොට මෙතනදී අපි මදමාවත විදිහට ගන්නෙ ආනාපානේ ගත්ත මූල කර්මස්ථාන. නිදිමත එන්නේ නැති වෙන්න මේ සතියෙම පවත්වා ගන්න ගැතියි. සතියව නෙවෙයි ඒකට සුපතිට්ඨිත සතිය කියලා කියන්නේ වේපුල්ල සතිය. ඔතෙන් සාමාන්‍ය සතියෙන් කරන්න බෑ. ඒකට ඩයිමන්ෂන් තුනක විතර සර්විලියස් තියෙන්න ඕනේ. මේ මේ තනි අරමුණ තියාගෙන ඉන්න සතිය නෙවෙයි දැන්. දැන් කඹේ ඇවිදින වෙලාවක් තියෙන කඹේ මැද වගේ ඉන්නේ බැලන්ස් එකක් ඕනේ ඔක්කොම සින්ක්‍රොනයිස් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් අභ්‍යාසයක් නෙවෙයි ඕකේ තියෙන්නේ. ඒ නිසා ඒකට ගැළපෙන තාලට ඒකට තරම් වෙන විදියට හිතේ වෙන හිතේ එනේ අවදිභාවයේ සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි නීතිපත කියන්නේ. විමති කියන්නේ අමු කුසීතකම. මෙතන එහෙම නෑ. මෙතන පිහිදාරයක් උඩ ඇවිදිනා වගේ, කඹේක ඇවිදිනා වගේ, දී යටින් ගින්දර ගෙනියනා වගේ පුදුමාකාර සූක්ෂමකමක් තියෙන්නේ. හැබැයි ඒ දේ අනුමත වෙන්නේ නැත්නම්, සමාදම් වෙන්නේ නැත්නම් මේකට තමයි මම මෙච්චර මේ දේවල් කරගෙන ආවේ කියලා කෙරුවේ නැත්නම් ඔය අර සහැල්ලු ගතියකට ආලෝකයකට මොකක් හරි එකටමත් වෙනවා. මත් වෙච්ච ගමන් එක්සෙන්ට්‍රික්. ඔගේ වෙනවා ලක්ෂ ගාණයක් වෙනවා. නමුත් මතක තියාගන්න හැම වෙලාවෙම එතන එතන කරෙක්ෂන් එක කරගන්න මම මේ වෙච්ච වැරද්ද නිවැරදි කරගන්නේ මූල කර්මස්ථානත් එක්ක මේ හෙට්ටු කිරීමෙන් වාංගු කිරීමෙන් ඒක අඩේට ගැනීමෙන් එතකොට මූල කර්මස්ථාන වෙනද ලොකු සද්ධාාවක් ඇති වෙනවා විශ්වාසයක් ඇති වෙනවා මොන කරදරයක් වුණත් හිත පිට යනවා නමුත් කොයි වෙලාවකරි හිත නැවත gedara වගේ අරසාව ලැබෙන්නේ මූල කර්මස්ථානයි ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් වෙනවා තේරෙනවා දැන් මේක ඉරිවර්ටිබල් ඩැමේජ් එකක් වෙලා නැහැ. නැවත පටන් ගන්න පුළුවන් කියලා. ඒක තමයි බුදුරජාණන්සේ කියන්නේ මේ ජීවිතේදී ඒක අත්දැකනනම් මරණ මොහොතේදී සුනාමයට අහු වුණත් මොන කලබලයක් ආවත් හිත ස්වභාවයෙන් ආනාපාන පැමිණීම නිසා ඊගාව භවයේ සුගතිගාමි වෙනවා කියන්නේ. නිවන් ලැබලා නෙවෙයි තමයි මේ ජීවත් වෙනවන කරදර එනවා. කරදර එනකොට පිහිට හොයන්න පීඨ ආධාර කරන්න මේ අරමුණක් තියාගෙන ඉන්නවා. ඒක නැති ජීවිතයක් ඉතින් බුදුරණන්සේ තාතිකයක් දෙන්නේ නැහැ. තිරිසන් ජීවිතේක වෙන් කරන්නේත් නැහැ ඒකට. කරදරයක් වෙනකොට අපි බැංකු ගිණුම ආරම්භ වෙනවා නම් නැත්නම් රක්ෂණ සංස්ථාව මතක් වෙනවා නම් නැත්නම් දරුවෝ මතක් වෙනවා එක එක්කත් ඒකට ඕතෙන්දී ආරසාවක් නැහැ. ඒවා කියනකොට ඕගොල්ලෝ කැමති නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් මේ මට ඉතින් අර රක්ෂණ සංස්ථාවකුත් නැහැ දරුවොත් නැති නිසා ඔය කිය කියා විදින එකයි මට තියෙන්නේ. මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතෙන් අදාළයි ඒක. ඒ නිසා තමන්ගේ ජීවිතේට හදාගන්න රෙෆරන්ස් පොයින්ට් එකක් තේමාවක්. එහෙම නැත්නම් අසරණයි අනාතයි කියලා හිතාගන්න. ගරු ස්වාමීන් වහන්සේ නිතරම සිහියෙන් සිටීමද සෑම මොහොතකම අනිත්‍ය දැකීමද යන ක්‍රම දෙකෙන් වඩා සුදුසු ක්‍රමය කුමක්ද පහදා දෙන්න. මම දැන් අපි පටන් ගන්නකොට කිව්වේ 100න් හිරීම විතරයි. මේ අහල පහල වල්ලාසියෝ ගෙනත් දාගෙන මේ මේක කරගන්නතර මට කරන්න දෙයක්. අපි එක පටන් ගන්නකොට කියනවා මේ වැඩමුළුවේම සතිපට්ඨාන. ඉතින් ඒකට ආහාර පහල යනවා ගෙනත් දාගෙන මට දුන්නාට මං අනුන්ගේ ළමයින්ගේ උපැන්න තාති කොට තාත්තගේ කොටුව අසම් කරන්නේ නැහැ. මගේ ළමයෙක් නම් මම අසම් කරනවා. ඒක නොවුනොත් පුදුමයි. කමටහන් සුද්ධ කරන්න ගියොත් අර ගෙදරින් ගෙනාපු වල්ලාසියෝ ගෙනත් මේකට දාගෙන ඉතින් දඟලනවා. විචාර පොදු කමටහන් සුද්ධ කරලා දුන්නට පස්සේ උපදේශ ටික මේ මූල කර්මත්තාන්ට අදාළ විතරක් කතා කරන්න කියලා එතකොට ඉන්නේ නැහැ භාවනා වැඩ පුළුවට. මොදේ Tamanට උඩ දෙය අහන්න ඕනේ. භාවනා ජීවුණක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා ඉබේම මේගොල්ලෝ එnde ඉස්සලම කැපිලා අයින් වෙනවා. ඒ නිසා සුද්ධෙටම කියලා පටන් අරගන්නේ මේක සතිය පිහිටවන වැඩ පිළිවෙලක් විතරයි. මොන්නම දෙයක්වත් ඔලුවට දාන්නත් එපා කන්ඩිෂන් කරන්නත් එපා. ඉතින් තියෙන ඩී කන්ඩිෂනින් ප්‍රොසෙස් එකක් තියෙන්නේ ඩී ලර්නින් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඊට බිඳුවට ගන්නකො ඊට පස්සේ හිත යනවා. මොනව දැම්මත් එතකොට වෙන්නේ අර හිතට ඒක අවුලක් කෙලේශයක් වෙනවා. ඒ නිසා අනිච්ච දුක්ඛ අනත්තනේ මොනම දෙයක් දැම්මත් මේ මෙල්බන් වල ඉඳදී කවුද කියනවා අපිට කුසිකර්ම උගන්වනකොට කුසිකර්මේ ටීචර් කියලා දුන්නා මිරිස්පාත්‍ය වේවිත බටු ගහත් තනකොලයක්. මිරිස්පාත්‍ය වේන මිරිස් විතරයි. මිරිසුයි බටුයි දෙකම වැටෙන එකම කුලේ පැල තමයි. ඒවත් මිරිස්පාත්‍ය වේන තන බටු ගහත් ගල්ව විශ් කරන්න ඕනේ. ඒක විතරම එක මිරිස්පාත්‍යයක් කියන්න පුළුවන්. ඒ වෙනතු අනේ බටු ගහත් එකම පවුලේනේ කියලා ඔක තියාගෙන හිටියොත් එහෙම ඒක කරන්න බෑ. ඒක නිසා අන්නේම සුද්ධ බවක් ඇති කිරීම සඳහා දුන්නාම අපි මේ සතිපට්ඨාන ගැන විතරයි කරන්න කියලා බෞද්ධයාට විතරයි දිරවන්නේ නැත්තේ ඕක. අනිත ඕන කෙනෙකුට දිරවන. ඒ කට්ටිය තේරෙනවා මේ මේ මෙතනදී මේ කඩේ තියෙන චීන කෑම විතරයි. ඒකට කියලා ජපන් කෑම ඉල්ලලා හරියන්නේ නැහැ. සයිවර් ඉල්ලලා හරියන්නේ නැහැ නේ. චෝදනා පත්‍ර දාලා වැඩක් නැහැ නේ. බෝඩ් එකක් දාලා තියෙන මේකේ තියෙන චීන කෑම කියලා චීන කෑම නම් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය භාවනාවට යෑමේදී පළමුව පූර්ව කෘත්‍ය කළ යුතුය නේද? එය භාවනාව සඳහා වාසිවන සෑම අවස්ථාවකම sorry ඒ භාවනාව සඳහා වාඩි වෙන සෑම අවස්ථාවකම සිදු කළ යුතුයද? තවද විදර්ශනා භාවනාව සිදු කිරීමද පහදා දෙන්න. ඔය ඉස්සෙල්ලා ප්‍රශ්නමයි කියන්නේ. මේකේ කරන හැටි කියලා තියෙනවා. සතිය පිටවීමයි කරන්නේ මේ ඉඳ ගන්න එකට පූර්වක්‍ෘති තමයි සක්මන. උන්ටට සක්මන් කළ වාඩි වෙන්න මේ කිසිම තැනක පූර්වක්‍ෘතියක් වෙන තැනක අඳුනා දීමක් නැහැ මේ වැඩ පිටුවේ. ඕන කෙනෙක් ඕන පූර්ව කෘත්‍යයක් කරලා ඒකේ හිත එකඟ කර ගන්නවා මයි කිසි විරුද්ධත්වයක්වත් නැහැ නමුත් පූර්ව කෘත්‍ය වශයෙන් කියන්නේ පරියංකේට පූර්ව කෘත්‍ය සක්මන සක්මන කරනකොට සතිය පිහිටුවට පස්සේ ඒ සතිය තීන්දුව කරයි මේක යන්න ඕන විපස්සනා මාර්ගයේද සමත මාර්ගයේද කියලා සතියට අපි කියලා දෙන්න ඕනේ ඒක අපේ ජම්මාන්තර ක්‍රමයට ඒක අරගෙන යනවා අපි කරන්න ගියොත් මොකෙන් බල්ලා කරන්නේ මොකෙන් අපි දැනගන්නේ අපේ චරිත විපස්සනා චරිතයද සති සමාජ චර්යාවක්ද කියලා අපිට කියා ගන්න බෑනේ. ඒක යන්න ගොඩාක් ඉදිරියට ගියාට පස්සේ තමයි කරන්නේ. සාමාන්‍ය ගුරුවරයෙක් ඒ වැඩ කරන්න යන්නේ නැහැ. මොකද බුදුචාන් වහන්සේත් කරන්නේ. සතිය දැම්මට පස්සේ සතිය පුරුදු කරලා දෙනවා. සතිය මේ දන්නවා කොහෙද ගෙනියන්න ඕනේ කියලා. ඒ නිසා අර මේ ඔය දෙන්නට මම කියනන මූලික උපදේශ පන්තියේ මම මේ කිව්පදේ ඇහුවට පස්සේ ආයෙ අහන්න. මේ මූලික උපදේශ පන්තියේ තියෙනවට මම වග වෙනවා. ඉතින් අපිට තියෙන දේවල් වලට නරක දේවල් නෙවෙයි. අබෞද්ධ දේවලුත් නෙවෙයි. වැරදි දේවලුත් නෙවෙයි. නමුත් අපි යන්නේ පොඩි පටු තීරයක. අන්නේ තීරුවේ යම් අපි සමූහයක් යනකොට ඔක්කොටම ඕන දේවල් කරන්න බෑ මේක. ඒ නිසා අපි පටන් ගන්නකොට විවස්ථාවක් දානවා. කමටහනක් දෙනවා. ශිල්පදේක පිහිටවනවා. අපි කියනවා මෙන්න මේ දෙවැට දිගේ යන් කියලා. ඒක සඳහා නැවතත් කිසි පාඩුවක් නැහැ මම දවස් 10 රිට්‍රීට් එකක් තියෙනවා කොහොමදත් කියන තුන්වෙනි දවසේ ආයෙස්සරයක් මූලික උපදේශ ටික අහන්න දෙන්න. හරි යම් ප්‍රමාණයට භාවනා කරපු එක්කනට අර මූලික උපදේශ වලින් ආයෙත් ගුණාවක් ඇති කරගන්න පුළුවන්. මෙම භාවනා වැඩමුළුවෙන් පසුවද අපහාට මතුවන ගැටලු අසා දැන ගැනීමට ක්‍රමයක් තිබේද? අතර මයිට් එක වැඩ කරනවා මට මට පහසු ක්‍රමය ඊමේල් තමයි. මම මේ කොහෙද ඉන්නේ කියලා අනික ඔය භාවනා කරන කිසි කෙනෙක් දන්නේ ඒගොල්ලෝ ඔක්කොම මම මීට කරලා ඉන්නේ කියලා දැන් ගියත් හැම කෙනාම භාවනා කරලා මට ඊමේල් එවලා තියෙනවා. මම ඒව බලලා ආන්සර් කරනවා. මට ලියුම් ලියන්න වෙලාවකුත් හම්බ වෙන්නේ නැහැ. ටෙලිෆෝන් එකෙන් කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ රුක්මන් දන්නවා. කාටරි අවශ්‍ය නම් ලියන්න. හැබැයි මේ කම්පියුටර් තිර 4 5ක් යනකම් ලියුම් ලියන්න ගත්තොත් ඉතින් මට කරන්න බෑ. අනිතික මේ ලියන්නේ කවුද කියලා මම දන්නෙත් නැහැ. මට ඕන කරලා තියෙන තමන්ගේ අරමුණ වැටහීම සම්බන්ධ තොරතුරු තියෙනවනම් මට තේරෙනවා. එහෙම නැත්නම් ඉතින් මට අහන්න වෙනවා මේ කොහෙද ලියන්නේ මොකද්ද ලියන්නේ කියන විස්තරය. ඒක නිසා ඒ මේ කමටහන් සුද්ධ කරනට වෙලා වගේම යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවනම් මම ඊමේල් ඇඩ්‍රස් එක දෙනවා. ඕනම වෙලාවක මාව අල්ලත හැකි. මොකද මම දවසට 3-4 සැරයක් මම එන්නේ ඉස්සලා කියලා තියෙන මට Wi-Fi සර්විස් එක ඕනයි කියලා. මොකද මේ ටිකල සම්පූර්ණයෙන් රන් කරන්න මෙහි ඉඳකට මම දැන්. ඒ වගේම ওই මෙල්බන් වල ඉවර කරපු වැඩ සතිපාසල පිළිබඳ වැඩ ඔක්කොම මොනිට වෙන්නේ Wi-Fi වලින්. මේ භාවනා කරන අයත් වෙනවා. ඉතින් ඒකෙන් සතුට වෙන්න පුළුවන් නම් මම හිතන්නේ රුක්මන්ට පුළුවන් ඉතින් තව කීප දෙනෙක් වගේ දන්න අය ඒකට එවන්න. හැබැයි ඉතින් අර මෙහි කමඨාන් සුද්ධ කිරීමේ වාර්තා ක්‍රමයේ කිරුවොත් මට හරි ලේසියි. එහෙම නැත්නම් මං ඊයේ රැයට කෑවේ මොනවද? මහත්ය පුතේ ඇඳගෙන ඉන්න රතු පාට සරමද්ද මට වැඩන්නේ නැහැ. නරියයි බල්ලයි මොන කතාවක්වත් මට ඕනේ. ඉතින් මෙව්ව ලියන හොෝගා. ඒකල කියනවා නේ සාංශික වටිනා වේලාව අරගෙන පුළුවන් නම් මේ ටිකක් කියවන්නකෝ කියලා. මට කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ ඒ සමහරට ලව් හිතනොත් කියවන එකක් දෙයක් මම. ඒලා තිබුණොත් මේ මනුස්සයෙන්ගේ තියෙන මේ හරියට කාරණාව තියෙත් මේ වටපීස් කන හැටි. ඒක මට පුදුම විනෝදාංශයක් තියෙන මේ කාරණාව කිව්වහම ඒක තබා. ඒකට හිත නොයොදා මේ වටේ ගෙනියන එක තමයි මේ සල්ලාප අල්ලාප කියලා කියන්නේ. වැඩිම ඔච්චරයි වලදරවල තියෙන මේ කචි කුචි වෙයි. කද්දාක පොයින්ට් එකට කතා කරන්නේ නැහැ. පොයින්ට් එකට කතා කරුවොත් ගැහුවා වගේ. හරියට මේකයි මං අහන්නේ කීපන් යකෝ කියලා අන්තික <laughs> ඒකත් කියන්න හොඳ නැහැ. දැකලා මම ඊටාම කරුණාවෙන් කියන කොහොමද කියලා හුද්ද කුණුහරුප දෙයක් මොකක්දකෝ කියන්නේ කිව්වම ටක් ගාලා කියනවා. ධර්මයෙන් කිව්වොත් කියනවා. මේ ගෞරව විදියට කියනෝනේ නෝන මාත්‍ය මොකද්ද මේ කියන්නේ කියලා කවදාවත් පොයින්ට් එකට එන්නේ නැහැ. කන රත් වෙන දෙයක් මොකද්ද ඔය කියන්නේ කිව්ව? හරියටම කියනවා. ඉතින් මම අර නරක වචන පාවිච්චි කරන්න එන්න එන්න වැඩි වෙනවා දැන්. කතා කරලා වනවන වෙලාවේදී සැරෙන් දෙකක් කියව ගම ගෞරවයෙන් කියනකොට ඇහෙන්නෙම නැහැ. සාමාන්‍ය කමිට කිව්වහමත් නැහැ. අර යුනිවර්සිටි භාෂාව දාලා කිව්වනේ මොකද කියන්නේ එහෙම දේශීයට ඒක තමයි තේරෙන්නේ ඒක හොඳට කන රත් වෙන්න කියනකොට තේරෙනවා ඉතින් ඉතින් මට දොස් කියනවා මේ බණ කියනකොට ඔහොම ආහමදුරු සරපස වචන කතා කරනවාද කමඨාන් සුද්ධ කරන කන පැලෙන්න ගහනවාද උසාවියට කැඳවනවාද කියලා මම දන්නේ මේ ක්‍රමේ සාර්ථක නිසායි මම මේ කියන්නේ. ඉතින් මට මාව නොම ගවන්නත් එපා මාව නරක මිනිහෙක් කරන්නත් එපා. short to the point short and sweet. එතකොට මට පුළුවන්. එහෙම නැත්නම් MIXLR මේ දැන් කතා කරන දේශනා කරන බණ ඒ වෙලාවෙම ලයිව් අහන්න පුළුවන්. Wi-Fi තියෙන්න ඕනේ ඒකින්ද. ඒකට එතෙන්ද සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකම ඒකට ප්‍රශ්න ටයිප් කරලා එවන්න පුළුවන්. ඒකට හාමුදුරුවෝ ඒකට උත්තර දෙයි මං හිතන්නේ. ඊළඟ ප්‍රශ්න ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සතිපට්ඨානයේ අනුව ආනාපාන සති භාවනාව වැඩිීමේදී විදර්ශනාවට නැගිය යුතු ආකාරය පැහැදිලි කර දෙනෙමින් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මීට කලින් ප්‍රශ්න කරුගෙත් තිබ්බා යටින් ලියලා මෙම භාවනා වැඩුන් තවද විදර්ශනා භාවනාව සිදු කිරීමද පහදා දෙන්න. ඔය ඒක තමයි මේ අර නොනමත්ත කිව්වාගේ කොත්තනක හරි කරන සතිපට්ඨාන කිව්වත් කරන සතිය කිව්වත් කමන්නේ ආනාපාන සතිය කිව්වත් කරන මේ ආනාපානේ හෝ අරමුණකට හිත දාපුවම වැටෙන ආකාරය මට කිව්වොත් අනේ ඒ අනුව මට දැනුමක් තියෙනවා නම් මම කිය බලන්නම් ඒක මේ සමතය අධ්‍යයන්නේ විපස්සනා අධ්‍යයන්නේ කියලා නේද මේ පටන් ගත්තේ නැති කෙනෙකුට කොහොම කියලා දෙන්නේ වතුරට බහින්නේ නැතුව කවුරු හරි කිව්වොත් මට පීනන්ට උගන්වන්න කියලා මං කිව්වා ඉස්සෙල්ලා වතුරට බහින්නකෝ එතකොට කොහොමද කරන්නේ එනිසා මේ දවස් තුනේ ඉඳලා කොච්චරක් හරි පොඩ්ඩක් හරි භාවනා කරාද කරනකොට මොනවද වැටුනේ මොකද්ද කර භාවනා කියන එක කියන්නේ නැතුව මේ අන්තිම දවසේ අහනවා මේ සතිපට්ඨාන භාවනා කියලා දෙන්නේ හැම හැම හැම වැඩමුළුවක එක්කෙනෙක් හරි අහනවා ඉතින් මයිත් එක්ක ඔය කතෝලික මහත්තයෙක් ගියා ඔය පිටරට ඇවිදින ලාවේ ඇමරිකාවේ කැනඩාවේ ජර්මනියේ එංගලන්තේ ඉතින් මේ මහත්තයා මට කිව්වහම මං කියේ තමාට දවස් 10 රිට්‍රීට් එක. අන්තිම දවසේ කියනවා සාන්ත හෙට ගෙදර යනවා අපි අපිට කමටහනක් දෙන්න බැරිද කියලා. මට වහකණ්ඩ හිතෙනවා යකෝ දෙන්න පුළුවන් හරිය මේ දවස් 10 දීලා යන දවසේ අහනවා අනේ සාන්ත අපරාය දවස් 10ක් විනාශ වුණා. යන දවසේ කමටහනක් දෙන්න බැරිද කියලා. ඉතින් ඒතකොට මේ මහත්තයා කියනවා මට එහෙම කියන්න එපා සාන්ත ඒක පුරුද්දක් අපේ මිනිසුන්ගේ කියලා. ඉතින් මේ මිනිස්සු යනවලු රාමායනේ බලන්න. මුළු රෑ තිස්සේ රාමායනේ බල්ලා ගෙදර එන ගමන් ළඟින් එක අහන මේ රාම සීතගේ කවුද අනේ? ඔය <laughs> තමයි කට්ටිය වැඩ. අපි කියනවා පළවෙනි දවසේම සාකච්ඡාවේදී දීපු කමටහන් තේරුම් නැත්නම් කරුණා කරලා අහන්න. සීල්පද තේරෙන්නේ නැත්නම් කරුණා කරලා අහන්න. මේ විවස්ථා තේරෙන්න නැත්නම් කරුණාකරලා අහන්න කියලා. ඊට පස්සේ අපි පුළුවන් තරම් බණත් වලට සම්බන්ධ කරගෙන ඉතින් යන දවසේ කියනවා අනේ සාන්ත අපරාධ දවස් තුනක් නැස්ති වුණා ඒකට කමන්නේ යන ගියා යනකොට ගෙදර ගිහිල්ලා භාවනා කරන කමටහන් දෙන්න මට ඔළුවෙන් හිට ගන්න හිතෙනවා මේ මිනිස්සු මොකද්ද මේ දෙබත කියලා අදහන්නේ සාකච්ඡාව කියලා මේ ගන්න මේ මේ ඩයලොග් එක කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා මම නැවතත් කියන මෙහෙම කිව්වා නම් මම දන්නවා කවුරුත් කතා කරන්නේ නැහැ මේ තමන් භාවනා කරුවා කියලා මොකද්ද කරේ වැටෙන්නේ මොකද්ද කියන්නේ. එතකොට මට තියෙන දැනුමක් තියෙනවා මට පුළුවන් කියන්න ආ මෙන්න මේක තමයි මම අදහස් කරේ මම දන්න හරියපයි මම කතා කරන්නේ මෙන්න මේක නම් සමතේ මේක විපස්සනාවක් කියලා මොනවත්ක්ම නැතුව කොණ්ඩේ නැති මිනිස්සේ කැලේ කිව්වොත් හෙයා ස්ටයිල් එකක් දාලා දෙන්න කියලා මම මොන හොරන්නේ කොණ්ඩේ තියෙනවනම් දැහැතර බඳින්න පුළුවන් සමතෙත් පුළුවන් විපස්සනාත් පුළුවන් කොණ්ඩේ නැති මිනිස්සේ මොන කරන්නේ විග් එකක් දාන්න පුළුවන් නේද හොඳයි විග් එකක් දාන්න ඔව් ඒ ඒක දාපුවාම වෙලා තියෙන මේ ෆෑන් එක දාපුවාම ගලවලා යනවා අන්න ඒ වගේ ප්‍රශ්න අනිත ආනාපාන කරන එක නම් ඉතර හිටියොත් මේ දාපු කොණ්ඩයක් සුස් ගාලා ඇදලා එනවා අයි මේ කට්ටිය හයියෙන් හුස්ම ගන්නවනේ හොස් හොස් හොස් හොස් ගාලා ඒ කොණ්ඩේ දාපු කෙනෙක් හිටියොත් එම ගලවලා බඩන එක එනවා නහයට ඒ නිසා මම කියනවා දෙන්නටම මූලික උපදේශපන්ති අහන්න අහලා ඉවර වෙලා ඒක තේරෙන්නේ නැත්නම් අහනවා මිසක් මම දන්නේ නැති ශේෂ්ත්‍ර වලට මම ගෙනියන්න යන්නෙත් නැහැ. එතකොට මට මේ ගුණයක් ගන්න බෑ. මම මම සතිපට්ඨාන කියන්න යන්නෙත් නැහැ. සතිපට්ඨානේ සතිය කියන එක විතරයි ගන්න. ආනාපානෙ ගන්නෙත් නැහැ. සතිය යොදලා බලනකොට පේන දේ කිව්වොත් ඒක මට ලොකු උතරතුරක්. අත්දකින්න දේ කියන්න පුළුවන් නම් ඊට පස්සේ මට පුළුවන් පණ ගන්න මම බෑ ඒ කෙනාගේ ඕක සීල ප්‍රාර්ථනා ඉෂ්ට වේදනක් දන්නේ නමුත් ගමන ඉස්සරහට යන්න මෙහෙමයි කියලා නම් කියත හැකි. එහෙම නැතුව අපි කතා කරපු නැති මාතෘකාවට ගන්න ගියාම ඇත්තට මේක මේ සංවිධායකගේ දෝෂේ. සංවිධායකට අපි කලින් කොලමිටියක් එවනවා. මේ කට්ටියට කියන්නේ කමටහන් වාතාව සකස් කරන පිළිවෙල මෙන්න මේ ප්‍රශ්න විතරයි ගන්න කියලා. හැබැයි ඉතින් පළවෙනි දවස් තුනේ පුදුම ඉවසිල්ලෙන් කටයුතු කරන්න. තුනකට පස්සේ තමයි කට්ටිය හරියට ට්‍රක් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ සුමානක් විතර යනවනම් අර හදාගත්ත එකේ වැඩ කරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව හරි අමාරුයි මේ අපි එක භාෂාවකින් කතා කරන එක්කෙනෙක් දෙමළෙන් කතා කරන තව කෙනෙක් ග්‍රීක භාෂාවෙන් කතා කරනවා. ගනුදෙනුවක් වෙන්නේ නැහැ. sannivedanayak වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ හෘද වස්තුව කේන්ද්‍ර කොටගෙන විද්‍යුත් ධාරාවක් වගේ යමක් ඔළුව යටිපතුල අල්ල ආශ්‍රිතව මුළු ශරීරයෙන්ම එළියට විහිදුවන ආසේ දැනෙන්නේ මන්ද? මෙය මාර්ගයට අදාළ දෙයක් අදාළ වන දෙයක්ද නැත්නම් මගහැර යා යුතු දෙයක්දයි කරුණාවෙන් පවසන්න. තෙරුවන් සරණයි ඔබ වහන්සේට පිං සිදු වේවා. කොහොම මේක වැටෙන්නේ සක්මන් කරනකොටද පරියන්කේ ඉන්නකොටද වෙන වෙලාවකද කියලා පසුබිම පොඩ්ඩක් විස්තර කරනවා නම් වටිනවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔය එතකොට Taman පරියන්කේ ඉන්නකොට මේක බලන්න නෙවෙයි වාඩි වෙන්නේ. මොකද්ද මූල කර්මස්ථානයේ වශයෙන් තියාන භාවනා කරන්න. මේ උදරේ පිම්බීම හැකිලිම තමයි පටන් ගැනීම වෙන්නේ. එතකොට ඒක නොපෙනී යනවා ඒකම ভাইබ්‍රේෂන් එක එනවා. එතකොට තමයි දැනෙන්නේ ගතිය ස්වාමීන් වහන්සේ. ඒ මූලික තොරතුරු පසුබිම කියන්නේ නැතුව මෙතනින් පටන් ගත්තට අහන කෙනාට වැටෙන්නේ නැහැ. නිසා කියන්නේ මම මේ පරියන්ක භාවනා ගැන කරන්නේ මගේ මූල කර්මස්ථානේ පිම්බීම හැකලීම පිම්බීම කියලා ගියාට පස්සේ මගේ හිත මට මේ කයේ පවතින මේ කම්පන චංචල දැනෙනවා. මේ කම්පන චංචල අතරමැද හෝ කම්පන චංචල තියෙද්දි මෙන්න මෙහෙ වෙනවයි කියවනම් පසුබිමට සාපේක්ෂයි. එහෙම නැතුව ඔය තේරුම් අරගන්න කෙනා තේරුම් ගතට අහන කෙනාට නෑ නේද? එතකොට මේ වෙලාවේ තියෙද්දි මේ කම්පන චංචලයේම කොටසක් වශයෙන්ද පේන්නේ නැත්නම් කම්පන චංචලයෙන් පරිබාහිර කම්පන චංචලයට බාධක ස්වරූපයක් වගේද පේන්නේ මේ මොයි කියන ගැස්ම. ඒ කියන්නේ මේ බාධාවක් විදිහට නෙවෙයි ඒ කියන්නේ ඒ කියන්නේ අපහසුාවක් දැනෙනවා. මේ අර ভাইබ්‍රේෂන් එකත් එක්කම වගේ තමයි ඒක යන්නේ. එතකොට මේ දැනෙන අපහසුව Taman තම තව තවත් සතිමත් කරනවද නැත්නම් සතියට බාධා හරි අඩුවක් විදිහට පේන්නේ සතියට බාධාවක් විදිහට තමයි හරි අපහසුවෙන් සතිය පිහිටවන්න ඕනේ හරි ඒ කියන්නේ සතිය තියෙනවා ෂුවර් එකට එහෙමයි ඒ නිසා මේක සතියට පිහිටන්න ආධාරකයක් කරගන්න මේක එනකොට ভাইබ්‍රේෂන් එක තියෙනකොටත් වඩා මේක අභියෝග ස්වරූපේ එනකොට අනිවාර්යයෙන්ම සතිමත් ඒ නිසා ප්‍රතික්ෂේප කරන්න යනවා වෙනුවට මේක සතිය පිහිටවන්න ලැබිච්ච අතිරේක අරමුණක් වෙනවා ඉල්ලාගත් එකක් නෙවෙයි. ඒක නිසා ඔය වැඩි අමතර විස්තර මොනවා දැනුණත් ඒක සතියේ ගුණාංගයක් සතියේ පළ ප්‍රයෝජනයක් සත්‍ය නිසා ඇතිවෙච්ච ආශිංසනයක් කරගත්තොත් භාවනා ගමන කිසි බාධාවක් නැහැ. අපේ හිත සතියෙන් හම්බෙන ඕනම දෙයක් අභියෝග කරනවා. සැක කරනවා. අනිශ්චිතතාවය ඇති කරනවා. නොදන්නා ගතිය නිසා ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ඒක නිසාම සතිය කඩා යනවනේ. නෝ දාගන්න පුළුවන් නෑ මේ සතිය තියෙන නිසයි මට වෙනදා නොදැනෙන විදියට නැත්තම් බාධක ස්වරූප මේක පේන්නේ. සතිය නැති වෙලාවෙත් ඕක තියෙනවා. දැන් තියෙනවා කියලා මේක සතියේ ආශිංසනයක්. සතියේ පළපරෝජනයක්. නැත්නම් සතිය නිසා ඇතිවෙච්ච දෙයක් කියලා ගත්තොත් බලන්න අර තිබුණට වැඩිය දහිතක ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මේක ভাইබ්‍රේෂන් එකමයි. මේ කිසිම වෙනසක් නැහැ. ඒකම ඒ කොටසක්. නමුත් අපේ හිත මේක වෙන දෙයක් කළා ভাইබ්‍රේෂන් එක තව එකක් කළා ভাইබ්‍රේෂන් කැමති මේකට අකමැති කියලා ආය චිත්‍රයක් අඳින්න හදනවා. ඒ වෙනුවට හිතන්නේ මේක සතියේ සතිය නිසා හිත ප්‍රනීත වීම නිසා වෙනදා නොදැනෙච්ච නොදැකපු දෙයක් දකිනවා ඒකත් ජයසිරි මංගලම් කියලා ගියොත් බය වෙන්න දෙයක් නැහැ. තේරෙනවද? තේරෙනවා. මොකද්ද තේරුනේ? ඒ කියන්නේ මේ ඒ ඒ සාර්ථක ඒ බාධකයට මේ දිහා බලාගෙන ඉන්න කියලා තමයි කියන්නේ. බාධකයක් කරගන්න එපා. මේක බාධකයක් නෙවෙයි. මේක සුභාශිංසනයක්. මේක ඇත්තටම පෙර ගමනක පෙරමග ගමනට තව හොඳ අභියෝගයක් කියන්නත් පුළුවන්. නැත්නම් සුභාශිංසනයක්. මේව එනකොට බාධකයක් කරගන්න එක තමයි කෙලස් කියන්නේ. බාධකයක් කරන්නයි මායя ඉදිරියපත් වෙන්නේ. අපි බලන්න ඕනේ ඒකත් මල්ලලා ගන්න. දාගත්ත ගමන් කිසි බාධාවක් නැහැ. අපි දන්න වෙන්දටත් වැඩිය සතිය තියෙනවා. මොකද මෙයා නිකන් ওই ভাইබ්‍රේෂන් එක නිකන් ඉඳ දෙන්නේ නැහනේ. කොන අහනවනේ. ඉද්දනවනේ. රුප්පනවනේ. ආන ඒ නිසා මේක සතියට තව ආධාරකයක් කරගත්තොත් වාසියක් වෙනවා. තිරුවන් සර් ගෞරවනීය සාමීන් වහන්සේ මේක ටිකක් දිග එකක්. ඒකේ අන්තිමට දේවල් තියෙනවා කරුණාකර උසාවියට නම් කැඳවන්න එපා. ස්තුතියි. මම දිගටම ඔක්කොම ටික කියනවා. මම දැන් මෙතන යනුවෙන් හිත කයට ගත් විට මුළු ඇඟේම වාගේ ভাইබ්‍රේෂන්ස් දැනෙන ස්වභාවයක් ඇත. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මේ දේ දෙස බලා සිටිමි. එක් පර්යංකයකදී ඇඟේ හැඩයට oval shape ගුලියක් ලෙස කම්පණය වෙමින් ඒ ভাইබ්‍රේෂන්ස් පැතිරී ටිකක් ලොකු ගුලියක් බවට පත් වී ඉන්පසු එකවරම අවකාශයට දිය වී ගියාසේ දැනුනි. එවිටම හිස පසුපසින් වගේ බලා හිටපු හිතද අර ගුලියට මර්ජ් වී දිය වී ගියාක් මෙන් විය. එයද බලා සිටි සිතත් තිබුණු බව දැනගතිමි. ඉන්පසු ඒ සිතින් බලන වපසරිය ෆීල්ඩ් එක පළල් විය. ඔහේ බලන් ඉන්නවා වගේ ভাইබ්‍රේෂන්ස් නැති වී, ඊතා නිසංසල වී, සැහැල්ලු වී, සිතුවිලි නැති ඊතා ශාන්ත ස්වභාවයක් විය. මෙය විනාඩි 5ක් 6ක් තියෙන්නේ නැති. ඉන්පසු නැවත සටල් ভাইබ්‍රේෂන්ස් දැනෙන්නට විය. ඇඟේ ভাইබ්‍රේෂන්ස්ද එය දකින සිතද තවත් සිතකින් දුටුවා වගේ වගේ මෙය හරිද දෙවෙනි කොටස ඉන්පසු පර්යංකවලදී ඔහේ බලන් ඉන්න ස්වභාවය එනවා බලන පීඩ එක පළන්දිය ඇඟේ ভাইබ්‍රේෂන්ස් දැනෙනවා වෙනදා තරම් ගොරෝසු නැත සියුම් මැෂින් එකක් වගේ මේ සියුම් මැෂින් එක එක මොහොතකට නැවතී නැවත පටන් ගන්න ස්වභාවයක් තුන් හතර වරක් දැනී ভাইබ්‍රේෂන්ස් තුනී වෙලා සැහැල්ලු ශාන්ත ස්වභාවයට දැනුණා. මුල් අත්දැකීමේදී මෙන් හිත දිය වෙනවා දුටුවේ නැහැ. අද උදේ පරයන්කේදී ভাইබ්‍රේෂන්ස් නැති වී ඔහේ අහසේ යනවා වගේ මුලදී ඔළුව විතරක් යනවා වගේ පසුව කකුලුත් ඉස්සී මුළු ඇඟම දම්පාට අවකාශයක යනවා වගේ ශබ්ද ඇසෙනවා හිතන්න පුළුවන් බව තියෙනවා සිතුවිලි අඩුයි. පර්යංකයේ අවසාන වන විට දනිස් වේදනා දැනෙන ස්වභාවයක් තියෙනවා. මේ අත්දැකීම් විස්තර කර දෙනෙමින් ඊට කරුණාවෙන් ඉල්ලා සිටිමි. පළවෙනි අත්දැකීම නැවත බහුලීගත විය යුත්තක්ද? පළවෙනි අත්දැකීමේදී අද්දුටුවේ ශූන්‍යතාවයද මේ වැඩෙන්නේ සමතයද විපස්සනාවද? සමතේ නම් විපස්සනාවට වැඩෙන විදියට බලන ආකාරය පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාස සහ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවායි පතමි. කරුණාකර උසාවියට නම් කැඳවන්න එපා. මේකදී වැටෙන දේ කොනහඬ ගියොත් කවදාකවත් tempත් වෙන්නේ නැහැ. ඔක සමච්චද විපස්සනාද ඉදිරියට පස්සද කියලා හැම එකකින්ම කෙරෙන්නේ අත්දැකීමට කොනහනවා. ඒ අත්දැකීම සාදර වෙච්ච ගමන් tempත්. ඉතින් tempත් වෙන්න දෙන්නේ අපේ හිත කොහෙන් හරි ශ්‍රද්ධාව මදිකම තියෙන්නේ. මේකමයි දැන් මේක එයාගේ මතයේට නිෂිනින්ද වැවෙන්න දෙන්න ඕනේ වැවීම සඳහා එකයි කරන්න තියෙන්නේ මේක අනුමත කරගෙන ඉන්න නැත්නම් මේ සමාදම් වෙන එක විතරයි කියන්නේ කද්දාවත් හිත කැමති නැහැ. හිතට මේක මේ පැත්ත පෙරලනවා මේ පැත්ත පෙරලනවා ඒ කරන හැම එකකම වෙන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් මැටි ටිකක් වීදුරුව කලවම් කරලා කබඩයක් උඩ තිබ්බහම ඒක තැම්පත් වෙන ස්වරූපයක් තියෙනවානේ. ඔය කලල් මඩ තැම්පත් වෙන්න පැය ගාණක් යනවා. ඉසල ඉසල බොර තැම්පත් වෙලා. ඒ කලන මට තැම්පත් වෙනකොට එක සැරයක් ආයෙ කරකෝත් ආයෙ මුඩේ ඉඳලා පටන් ගන්නවා. ඉතින් හේම තැම්පත් වෙන්න දෙන්න තියෙ දෙන්නෙම නැහැ. අන්නේ නොදෙන ගතිය මේ අහන එකමයි කෙලස් කියන්නේ වෙන මොකක්වත් නැහැ. නැත්නම් මේ හැකේමයි ශ්‍රද්ධාව නැතිකම කියලා කියන්නේ නිසා හේම මේ යන්න දෙන්න ඊට වැඩි ටිකක් යන එක විතරයි අපිට කරන්න පුළුවන්. ඉතින් 100ක් කරන්න බෑ. සාවේ ශූන්‍යතාවය කියන්නේ කවදාකවත් කේවල තත්වයක් නෙවෙයි. ඊට වැඩිය සිවුම් වෙනවා. ඊට වැඩිය assume වෙන නිසා නාගාර්ජුන පාදයන් මේ මූල මාධ්‍යම කාර්යකාවේදී කියනවා මේ ලෝකේ ශූන්‍යයි තමයි අපි කේවල ශූන්‍යත්වයකට යන්න බෑ තිබුණටදී assume කරතයි අදට වැඩිය හෙට assume කරතයි නිසා ඒක කරගෙන යන්න කවදා හෝ මේකට ශූන්‍යත්වය කියලා නම දාපු ගමන් අපි හිතනවා හරි හරි මගේ වැඩ ඉවරයි කේවල ශුන්‍යත්තර ගිහලා යන්නේ නැහැ. ඒක වෙන්නේ මහා පරිණිරවාණයේදී. ඒ නිසා මේ වැඩපිළිවෙලේදී ඇඟිලි නොගැසීම ඇඟිලි ගන්න තමයි කොනහනවා කියන්නේ කොනහට උන තමයි කෙලස් කියන්නේ. යන්න දෙන්න දැන් කොච්චර සද්ධාවක් තියෙනවද? මම මෙතෙන්ට ආවේ කොච්චර පියවර ගානකින්ද? ඒකත් කරබන ඉඳ ඉඳ යනවා. ඒ වුණත් එහෙම යනකොට ඒක විසින්මත් ආයේ ආනපානිය අවසල දානවා, වේදනාව කෙනක් දානවා, ශබ්ද හිතවිලි කෙනක් දානවා. ඒක දිහාත් බලන හිටියොත් ඒකත් ආයේ සරත් tempත් වෙනවා. ආන්නේ වැඩේට භාවනාව විසින් භාවනා කරගෙන යන්න ඉඩ දීලා වෙනුවට මම ඇවිල්ලා මේ සමථයේද විපස්සනාද මම මොකද කරන්නේ මම අර ගණ්ඩද මේක අතාරින්ද කියලා අහන හැම වෙලාවකම විඥානයේ තියෙන මේ මායාකාරී ගතිය අර නිසින්ින්ද තැම්පත් වෙන එක නැති කරනවා. ඒ නිසා මේක කමඨාන් සුද්ධ කරමින් සුද්ධ කරමින් ඒ වගේම අත්‍තර දි කරමින් කරමින් දිගට යන්න පුළුවන්. යන්න යන්න යන්න යන්න සිද්ධ වෙන්නේ භාවනා කරන තාක්කල් භාවනාව වෙන්නේ නැහැ. භාවනා වෙන්න ඇරියට පස්සේ භාවනාව වෙනවා. එනිසා කියන්න පුළුවන් සක්මන කරන කවදාකවත් සක්මන වෙන්නේ නැහැ. සක්මන ඉබේ ඉසිනින්ද වෙන්න පටන් ගත්ත දවස් තමයි උන සක්මන් භාවනා කියන එක වෙන්නේ. එතෙන්ට වෙනකන් අපි කරන්නේ හිත පුරුදු කරනවා, කය පුරුදු කරනවා, පිටියට පුරුදු වෙනවා. අබකෝල ගති අයින් කරන එක විතරයි. ඒ නිසා භාවනා වෙනකොට මම නැහැ. ඒක ඒක ඒක ඒ තාලෙන් යන්නේ. මම ඉන්නකන් ඔකට කෙදි කොහො කොනහන ප්‍රශ්න කරනවා. ඒක ඉදිරියට තියන්නේ පස්සට තියන්නේ. සමතෙද විපස්සනාද? මේක ගන්නද මේක අතාරින්ද කියලා. අන්න ඒක එනකොටම දැනගත්තොත් මේ ප්‍රපංච කළ යුතු නැත්නක මේ ප්‍රපංච කිරීම පටන් අරගන්නේ ඔබ කට වහන පොඩ්ඩක් නතර වෙයන් කියලා. එන්නේ නැහැ. මම එයා ඉන්නකම් එන්නේ නැහැ. හැබැයි ඉතින් ඔහොම කරනකොට මොකද්ද කාලාන රූපෝ දිනුනකුත් තියෙනවා. තේරෙන්න පටන් ගන්නවා මේ මේ පෑදිතියට බොරදිය දාන එකම තමයි මම යගේ වැඩේ. මේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ. අනවශ්‍ය මේ ප්‍රපංච කරනවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා ඒත් මට මතක නැහැ මහා කොට්ටි ස්වාමීන් සුකොද ඒ බලකාරයෙක් තමයි. ආයෂ්ණුතුනි ඔය ප්‍රපංච කරියොත් නැතකම ඔය ප්‍රපංච කරන්නේ. උඹ ප්‍රශ්න හිමි සීමා පන්නලා තියෙන්නේ. ඔය තැම්පත් වෙන්න අරපා. දෙන්නේ. ඒ තුන දෙන්නදි තුනක් තියෙනවා. තණ්හාව නිසා දෙන්නේ නැහැ, මාන්න නිසා දෙන්නේ නැහැ, ditthිය නිසා දෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයක් එනකොට අහන්න මම දැන් මේ ප්‍රශ්න අහන්නේ සක්කාය ditthිය පැත්තෙන්ද? මාන්නේ පැත්තෙන්ද තෘෂ්ණාව පැත්තෙන්ද කියලා බැලුවොත් ඒ තුන් දෙනාට ඔලු උසන්න බෑ. ප්‍රශ්න ඉදිරිපත් කරපුවම අර තුන් දෙනාට ඡන්දය හම්බ වෙනවා. යෝජනා ස්ථිරත්වය ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින්ම මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න හැම වෙලාවකදී මම යට පසුබෑමක් කරන ඉච්ඡා බංගත්වයක් වෙනවා. ඒකයි උසාවියට කැඳවන්න එපයි කියලා කියන්නේ. ඒක හොඳට තේරෙනවා. නමුත් මොකද්ද දියුණුවකුත් තියෙනවා. ඉතින් මේන් යහට ක්‍රමයක් නැති නිසා ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක විතරයි තියෙන්නේ. ලක්ෂ වාරයක් ওই ප්‍රශ්නේ අහුවත් තමනුත් Taman එක විරුද්ධ වෙන්නත් නරකයි. තව කවුරුත් ඇහුවත් වෙහෙස ගන්නත් නරකයි. මොකද මේ ශාසනය කියන්නේ එහෙ මේ යමින් යමක් අතින් අරගෙන මෙහෙම දෙනවා එකක් නෙවෙයි. මේ නොද අල්ලන්න බැරි දෙයක ගන්න ගණතුණක් තියෙන. ඉතින් ඒක නිසා දන්න භාෂාවට දාපු ගමන් උතන මහා ව්‍යාකූලත්වයක් වෙනවා. භාෂාව නැතු කරන්නත් බෑ. නිසා මේ ප්‍රශ්න නොකර මේ දේට හේම යන්න දෙන්න හරි. අන්න එදාට භාවනා කරන මිනිහ නැති වුණාට පස්සේ භාවනා සිද්ධ වෙනවා කියන ඔය අපබ්‍රන්ත වාක්‍ය එහෙම නැත්නම් ව්‍යාකරණානුකූල නැති මේ වාක්‍යයෙන් තමයි උත්තර දෙන්න වෙන උසාවියට ගත්තත් ඔච්චරයි කියන්න වෙන උසාවියට නාවත් ඔච්චරයි කියන්න තියෙන්නේ. සම්මාස ඒකටම අදාළ තව කැලලක් තියෙනවා ප්‍රශ්නයක්. ශූන්‍යතාවය යනු කුමක්ද? භාවනාවේ අරමුණ ගෙවීම ශූන්‍යතාවය දැකීමක්ද? ඒක ඒක තමයි මම කියන්නේ ශූන්‍යතාවය කියන එක කේවල தත්ත්වෙන් ගන්න බෑ. වෙන්දට වෙලී හිත් කරදර අඩු නම් හිත් කරදර අතින් හිත ශූන්‍යයි. චූලසුන්න සූත්‍රයේ බුදුහාමුදුරු කියන හැටි බලන්න. අරණ්‍යයට ගියාට පස්සේ ගමේ කරදර වලින් හිත ශූන්‍යයි. හැබැයි මහණෙනි අරණ්‍ය කරදර තියෙනවා. අරණ්‍යයේ ඉන්න වෙලාවේදී කයට හිත අරගත්තට පස්සේ ගමේ කරදර අරණ්‍ය කරදරෙන් ශූන්‍ය හැබැයි කයේ කරදර ටික තියෙනවා. කයේ තිබුණ අරමුණ වායෝ ධාතුවට හරි පඨවි ධාතුවට විතරක් ගත්තොත් මහන්නේ ගමේ කරදරත් නැහැ අරණ්‍යේ කරදරත් නැහැ කයේ කරදරත් නැහැ ගත්ත පඨවි ධාතුවේ කරදර තියෙනවා අනික් කිව්වෙන් ශූන්‍යයි කියලා මේ ශූන්‍යතාවයේ සාපේක්ෂව පෙන්ලා දෙන්න හදන එක අපි නිත්‍ය සංඥාවට දාන්නවා දාන්න බෑ මොන විදියෙන්වත් දාන්න බෑ ඒකයි ඔය මූල මධ්‍යම කාරිකාව කියවලා බලන්න කොච්චර අමාරු දේ ශූන්‍යතාවයේ සාපේක්ෂතාවයේ තේරුම් ගන්නද අපි ඒක හරි අල්ලගන්න හදනවා දැන් ඔන්න අද මේ සැරේ රිට්‍රීට් එකෙන් නම් ගෙදර ගෙනියන්න පුළුවන් අඩු ගානේ ශූන්‍යතාවය කියලා දැන් හිත හදාගන්න හදයි. ගිය සැරේ නම් සංකාරූපක ඥානෙකින්ට ඊටිතරසේ උද්‍යප්පේ ඥානෙකින්ට ඊටිතරසේ හතරවෙනි ධ්‍යානෙකින්ට මේ සැරේ ශූන්‍යතාවය අරගෙන යනවා කියලා කට්ටියට පෙන්වන්න පුළුවන් ඔන්න ගෙනාව ශූන්‍යතාවය කියලා. මොනව පෙන්වන්න. ඉතින් ගෙදර මිනිස්සු දන්න හොඳටම ඔළුව අංජබජල්. හොඳටම පිස්සු හොඳ එක හැදිලා තියෙන කියලා ඒකත් නැති වුණාට පස්සේ තියෙන අපරාධ දවස් තුනක් ඉඳලා අඩුම ගන්න ශූන්‍යතාවයක් ලැබුණේ නැහැ. දැන් ගෙදර ගිහිලා වෙන්නන්නව දෙයක් නැහැ. ඒ නිසා ඒ ඒ විදිහටම මේ මමයා මේ මේ මහන්නේ මේ තණ්හාව මත්ත ගන්න ඕනේ. මර්සිලස් තරන්න ඕනේ. කෙලෙස් අපි තලන හැටි දන්නවනම් අපි කෙලෙස් තලන්න ඕනේ බටු තලනවා. තිබ්බට තලන හැටි දන්නවනේ පොල් ගෙඩියක් අරගෙන. චර චර චර චර ගාලා ගහන්න ඇට විසිරෙන්න කිසිම කෙලෙසයකට අනුකම්පා කරන්න එපා. තණ්හා මාන දිට්ටි කරන මේ දෙල්ලම මේ අපිට අන්දලා කරන්න හදන දෙල්ලමේදී තුන් දෙනාම චප්ප වෙනකන් තලන්න ඕනේ මොන්නම දෙයක්වත් හිතට අල්ලන්න දෙන්න එපා. අඩු ගන්න ශූන්‍යතාවයත් අල්ලන්න දෙන්න එපා. ඒකත් හෙට වෙනකොට ඔයිට වැඩි වෙනස් වෙනවා. ඕක තවත් වෙනස් වෙනවා. ඒ නිසා මේ අර්ථකතන එකින් එකට එකින් එකට වෙනස් වෙන එකක්. අනිත්‍යය තියෙන්නේ හිත හදන්නේ නිට්ටය කරන්න. ඒ නිසා අනිච්ච සංඥාව හොඳට වඩන්න. මේ වෙලාවේදී හොඳට පුළුවන් අනිත්‍ය අනිත්‍ය සංඥාව වඩන්න හිත මේ මේ මඩ ගොහරුවේ මොනවාරි නිත්‍ය දෙයක් හොරන්න හදන හැටි. මේ හුලං අල්ලන්න හදනවා. අල්ලන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්න දෙක මට ඇහුණා. මම මේ මේ දැන් කතා කරන්නේ ප්‍රශ්න කියවන එකට තේරෙන්න. මේ මේ මේ ප්‍රශ්න ටික ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ටික අන්තිමට තියලා අහන්නේ නැතුව තියන්නද කියලා අරගෙන දැන් අපිට වෙලාව තව ටිකක් තියෙන හින්දා තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සබ්බාසව සූත්‍රයේදී භාවනාව පළවන ස්ථානයේලා සලකා ඇත. කරුණ එසේ වෙත එසේ හේයින් එසේ වෙතත් ඇතම් ආචාර්යවරුන් භාවනාවට අඩුතක්සේරුවක් ලබා දී ඇත. එහෙත් ඔබ වහන්සේ විමුක්තිය උදෙසා භාවනාවට ප්‍රමුඛ ස්ථානයක් දී වදාළසේක. ක්‍රමානුකූල පුහුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රඥාව පහළ වීමෙන් අනතුරුව අවශ්‍ය සියලු කාරණාවන් සම්පූර්ණ වන බවක් ප්‍රකාශ විය. සතිපට්ඨානයේදී ඒකායන මාර්ගය වන්නේද මෙයයි. මෙහි ප්‍රායෝගික తত্ত্বය පැහැදිලි කර දෙනු මැනවි. සුනීත සෝපාකයන්ගේ චරිතාපදාන මින් කිනම් මාර්ගයකට අඩංගු වන්නේද? එකී කරුණු කෙසේ අදාළ කරගත හැකිද? වහන්සේට පිං. ඔය මම හිතන්නේ මේ පළවෙනි වාක්‍යයෙන් වැරදි කියලා. ඒතරක් කෙනසම ඉල්ලා හිටන පළවෙනි වාක්‍ය කියවන්නේ කියලා. සබ්බාසව සූත්‍රයේදී භාවනාව පළවන ස්ථානයේලා සලකා ඇත. ආත්ම නිස්ථානේ තියෙන ඒ නිසා ආයසරය සබ්බාසව සූත්‍රය කියවලා ප්‍රශ්නේ අහන්න. එක හත වගේ දැන් පේන්නේ. අය කියන්නේ එන කියවන කියවන එකකට කන්නඩි කොට්ටමක් කරන් දෙන්න සබ්බාසව සූත්‍රයේදී භාවනාව හත්වන ස්ථානයේලා සලකා ඇත. කරුණු එසේ හේයින් ඇතම් ආචාර්යවරුන් භාවනාවට අඩුතක් තීරුවක් ලබා දී ඇත. නෑ හත් වෙනි ස්ථානට ලැබුවයි කියලා අඩු තක්සේරුව නෙවෙයි වැඩි තක්සේරුවක් කරලා තියෙන්නේ. අනික මූලික ටික සූදානම් කරාට පස්සේ තමයි භාවනාවට යන්නේ. ඒකයි අපි කියන්නේ සක්මන් කරන තාක්කල් සක්මන් භාවනාව වෙන්නේ නෑ. සක්මනේ ඉබේ වෙන තැනට ගියාට පස්සේ තමයි සක්මන් භාවනාව වෙන්නේ. භාවනාවත් කරන තාක්කල් භාවනාව වෙන්නේ නෑ. ඒ භාවනාව විසින් භාවනාව යනවා. ඒකෝට තමයි සද්ධාව තියෙන බව තේරෙනවා. සීලය තියෙන බව පේනවා. සතිය තියෙන බව තේරෙනවා. අන්න එතනදී භාවනාව සිද්ධ වෙනවා. ඒ නිසා එතෙන්ට යනවයි කියලා කියන්නේ මම කරන වැඩක් නෙවෙයි. කරලා කරලා කරලා පුරුදු වෙලා හැබ්බැහියට යන වැඩක්. කෙලස් කැපෙන්නේ එතනදී විතරයි. ඉතින් ඒක නිසා එතෙන්ට ගියාට පස්සේ ඔක්කොමලා එකයි. සුනීතත් එකයි, සෝපාකත් එකයි, බුදුහමෘත් එකයි, මාත් එකයි. එතෙන්ට යනකම් ඒව අතර පුදුමාකාර වෙනස්කම් තියෙනවා. ඉතින් මේ වෙනස්කම් බලන්න බලන්න වෙන්නේ වෙනකට වෙන්නේ අතෙන්ට යන්න තියෙන වෙලාව ප්‍රමාණය. නිසා මේ චින්තාමය ඥාන දිගේ එහෙම නැත්නම් මේ අන්වේ ඥාන දිගේ සාකච්ඡාව යන්න යන්න වෙන්නේ මොකද්ද? අර සතියේ තියෙන සරල භාවය. සතියේ තියෙන මේ මම දැන් මෙතන කියන එක හැලහැප්පෙනවා. ඒ වෙනුවට මේ ප්‍රොලිෆික් එහෙම නැත්නම් ගොඩාක් රසවත් චින්තාමය ඥාන දිගේ සාමාන්‍ය බුද්ධිය දිගේ අපේ හිතේ යන්න පටන් ගන්නවා. ඒකත් මේ අවබෝධයට බාධායි. මේ හරියට ප්‍රත්‍යක්ෂ ඥානයයි චින්තාමය ඥානය දෙක තේරුම් ගත්තේ නැති නිසා. මේක තනිකර මේ රචනය චින්තාමය ඥාන දිගේ යන්න හදන අවස්ථාවක් වැරදි නැහැ. නමුත් අපි මෙතෙන්ට ආවේ ඔකට නෙවෙයි. අපි මෙතෙන්ට ආවේ දවස් තුනක් වෙන් කරගෙන අපිට මේ භාවනාව කරන්න ඕක තර්කයකට පොතක ගන්න පුළුවන් එකක්. අනිතික මයිලඟ අදහස් නැතුව මත් මේ තිබුණත් මම අදහස් ප්‍රකාශ කරන්න ගියොත් අපේ අර මූලික සතිපට්ඨාන භාවනා වැඩපිළිවෙලට හුරස් වෙනවා. ඒ නිසා මම ඉස්සලා ඉස්සලා කරපු රිට්‍රීට් වලදී ඕවට නිකන් උත්තර දෙන්නත් ගියා. අනවශ්‍ය ප්‍රශ්නත් ඇති කරගත්තා. දැන් ගොඩින්ම මම ඇරලා කියනවා සතිය සම්බන්ධව භාවනා සම්බන්ධව අත්දැකීම් සම්බන්ධව කතා කරන්න. ඒකට නම් මම වෙහෙස බලන්න තු උත්තර දෙනවා. ඔයින් එපිට මොනවා කරන්න ගියත් ගලක් තියලා පැත්ත කරලා නිකයි. වැඩේට කොමාවක් දාන්නෙත් නෑ නැවතීමේ ලකුණ දාලා නැත කරනවා. එහෙමයි මට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න වලින් එකක් අපි පැත්තකින් තිබ්බා ඒකටත් ඔය අදාළ නැති නිසා දැන් තියෙන්නේ කාට හරි ඉදිරිපත් කරන වාචික ප්‍රශ්න ඉස්සෙල්ලාම ඒ කියන්නේ අපිට තව විනාඩි 10ක් විතර කාලයක් ඉතුරුලා තියෙනවා. යොදාගත්ත කාලයේ ඒ නිසා කාට හරි තියෙනවා නම් තමන්ගේ භාවනා අත්දැකීම සම්බන්ධව දේවල් වලට අපි ප්‍රමුඛතාවය දෙමු. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ගැන ස්වාමින් වහන්සේ මම ගියේ හවස සක්මන් භාවනාව කරා. එතකොට මුලදි මම වම දකුණ කියලා පටන් ගත්තා. වම දකුණ කියලා පටන් ගත්තට ඊට පස්සේ මට කකුල් දෙකේ වෙනස හොඳට පැහැදිලිව දැනුණා. එතකොට මම පටන් ගත්තේ හොඳ කකුලයි නරක කකුලයි කියලා. ලේන්සු කකුල නිකං කකුල. ලේන්සු කකුල එහෙම නෑ පෙර පුරුදු කෙරේ. මොකද එක කකුලක එක කකුලක් ඇත්තටම දානිස්ස නැමෙන්නේ නැහැ. අනිත් ඒකේ හොඳට ඒ කකුල් දෙකේ වෙනස මාංශ පේශීන් වැඩ කරන හැටි වෙනස දැනුණා. පොළවේ උණුසුම සිසිල උණත් එක කකුලකට වැඩිය හොඳින් දැනෙනවා අනිත් කකුලට හොඳින් දැනෙනවා. කකුලේ දැන් ඇන්කල් එකත් එක කකුලක හොඳට දැනෙනවා අනිත් කකුලේ දැනෙන්නේ නැහැ ඊට පස්සේ මම හොඳ කකුලයි නරක කකුලයි වගේ තමයි මට හිතට ආවේ ඊට පස්සේ වම දකුණක් ගැන හිතුවේ නැහැ එහෙම සක්මන් වුණා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එහෙමත් හිතන්නේ නැතුව කකුල් දෙකේ වෙනස මාංශ පේශීන් වැඩ කරන හැටි ඒවට විතරක් හිත යොමු කරගෙන සක්මන් භාවනාව කරා. ඒ අතරතුර හිත කිසිම දෙයකට විසිරීලා ගියෙත් නැහැ. වෙන සිතිවිලි ආවෙත් නැහැ. එහෙම දිගටම භාවනා කරා සක්මන් භාවනාව ඊට පස්සේ අනිත් අය පරියංක භාවනාව ඉවර කරලා එනකොට ඒක මට නවත්තන්න වුණා. ස්වාමීන් වහන්සේ ඉතින් ඒ වෙලාවේදී මම මං හිතන විදිහට මං මං හිතනවා මට කිසිම මම සංස්කාරයක් ඇති කරගත්තේ නැහැ කියලා. මොකද මගේ හිත හිතට වෙන සිතුවිලි ආවෙත් නැහැ. රාගයක්වත්, දේශයක්වත් එහෙම මොනවත් ආවේ නැහැ. හිත තිබුණෙම අර කකුල් දෙකේ වෙනස බල බල ඒක ඉබේම නිකන් මැෂින් එකක් වගේ උඩටයි පහළටයි එහෙම කරා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ඒ විදිහට කරගෙන යනකොට හිතේ වෙන මොකක්වත් තිබුණේ නැහැ. මං ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී තුඟක් වෙලාවට බලන්නේ මගේ හිතට එන සිතිවිලි අඳුනා ගන්නට. ඒක මම දැන් මගේ එදිනෙදා ජීවිතයේදී ඉස්සරට වැඩිය ඉක්මනට මට හිතෙන් හිතට මොකද්ද මේ ආව සිතිවිල්ල රාග සිතිවිල්ලක්ද ද්වේෂ සිතිවිල්ලක්ද කියන එක මට දැන් ඉක්මනට ඉස්සරට වැඩිය අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ මම එතනින් එහාට යන්නේ නැතුව ඒකෙන් ඒ ඒ සිතිවිල්ල තව ඒකට ආගයක් දෙන්නේ නැතුව ඒක එතනින් නතර කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකම ඒකමද එතකොට අපි සක්මන් භාවනාවේදීත් ඒ හිත ඒ කාරණුණක තියාගෙන අපි බලාපොරොත්තු වෙන දියුණු කරගන්න ඕනේ ඒකමද ස්වාමීන් වහන්සේ මට ඒ ඒ ගැන පහදලා දෙන්න. ඔය ඉස්සල්ලා අපි සක්මන ගැන කතා කරොත් ඒ සක්මන්ට අපි පුරුදු කරලා යන්න ඇරියට පස්සේ ඇඟටවත් හිතටවත් කිසිම උපදේශයක් ඕන නැහැ. එයා ඒක ඇබ්බැහියට කරනවා. අන්නේ කරන වෙලාවේ පිට කෙනෙක් බලනා වගේ තමන්ගේ සක්මන දිහා බලන්න පුළුවන් නම් එතකොට තේරෙනවා මේ මමයා නැති වුණාට මේ වැඩ එකටවත් බාධාවක් නැහැ. මාන්නේ නැති වුණාට මේ වැඩ එකටවත් බාධාවක් නැහැ. තෘෂ්ණා නැති වුණාට මේ වැඩ එකටවත් බාධාවක් නැහැ. වයින් කර බොනික් එක වගේ ඔල්ලෝසු බට් එක වගේ එහාට එනවා මෙහාට. ඉතින් එතෙන්දී අර මුළු කයෙම හිත පවත්තන්නේ කොතනද කියන තන වශයෙන් අපි සමාජයට පාදයට දෙනවා, පතුලට දෙනවා. නමුත් ඒ වගේ ස්වයංක්‍රීයව යනකොට ඒ කතා කරන අය වෙන මෙහෙම නිදර්ශන කියනවා. ස්වාංශ මං ඇවිදිනකොට ධනක් වතුර තියෙන තැනක පයේ වැඩ කරන හැටි වගේ මට පේන්නේ හැමතැනම වතුර ගෑවෙනවා. කකුල ඇතුලේ ධනක් වතුර තියෙන තැනක ඇවිදිනවා. නැත්නම් බයිසිකල් එක පෙඩල් දෙකේ උඩ කකුල් තියාගෙන යනවා මිසක් මෙහෙම ඉහළ පහළ ගමනක් නැහැ. මේ චක්‍ර දෙකේම හැම වෙලාවෙම කකුල් දෙක අල්ලලා තියෙන්නේ. දිගට වැඩ පිළිවෙලක් දිගට යනවා. එතකොට මම දන්නවා මට මෙනේ කරන්න ඕනේ නැහැ වම දකුණ කියලා. මට වෙනේ කරන්න ඕනේ නැහැ ඔසෝන තමයි කියලා. මට වෙනේ කරන්න ඕන ඔසෝන යවන එහෙම එකක් නැහැ දැන්. චක්‍රයක් යනවා. හැබැයි වෙන්දට වැඩි මම හොඳට සක්මනේ ඉන්නවයි කියලා. එතකොට බලන්න පුළුවන් ඒ වෙලාවේදී සක්මන්ට දෙන්න පුළුවන් නම තමයි අනායාසෙන් සිද්ධ වෙන්නේ. එතකොට විතරයි සක්මන කියන එක සිද්ධ වෙන්නේ. එතෙන්ට වෙනකන් අපි අර මම දකුණ කියනකන් ඔසෝන තබනවා කියනකන් ඔසෝන යවනවා තබනවා කියනකන් මෙතෙන්ට ගැම්ම ගන්න එකයි කරන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ 100%ක්ම පරතෝ සංකල්පයෙන් වෙන එකක් දිහා බලන වගේ බැලුවාම මේ වයින් කරෝ බොනික්ෙක් ඇවිදිනා විතරනේ. මේක මේ කෙලෙස් ඇති කරන්න, තණ්හා ඇති කරන්න, මාන ඇති කරන්න, හොඳයි නරකයි කියන මොනවත් නැහැ. අන්න ඒ වගේ එදිනෙදා කරන වැඩවලදී තමන් වැඩේ කරන ගමන් තමන් TV CCTV කැමරා එකකින් බලලා action replay slow motion දාන වගේ තමන් දිහා බලන්න පුළුවන් නම් විනිශ්චය කරන තොරව කෙලෙසෙන්නේ නැහැ. අන්තික මේ මැෂින් එකට ওই මමයා ඕනෙම නැහැ. හොඳට හිතවිලි දිහාම බලනවා නම් බලන්න කීයක් හිතන හිතවිලිද කීයක් හිතෙන හිතවිලිද කියලා. 99ටත් වැඩිය හිතෙන හිතවිලි මේකේ තියෙන්නේ. හිතෙන හිතවිලි නමුත් ඒ 100%ක්ම විපශ්චාත්තාප වෙනවනේ. මේ හිතෙන හිතවිලි වලට පශ්චාත්තාප වෙන අමනයාට තමයි පෘථජ්ජනයයි කියලා කියන්නේ. මේ කොහෙදෝ යන හිතවිලි වලට පශ්චාත්තාප වෙන. හොඳට බැලුවොත් පේනවා ඔය හිතන හිතවිලි හිතවිලි සිය ගත්තොත් 95කටත් වැඩි ප්‍රදේශයක් මම හිතලා නෙවෙයි. මේ පාළුගේ වළම් බීජන හිතේ නම පශ්චාත්තාප වෙනවනේ. බලාන හිටියොත් පේනවා අනේ මම මෙච්චර කල් කාපු පරිප්පුවක ඇහැටි මොනවටද මේ මං මං පශ්චාත්තාප වෙන්නේ. දැන් අපි මේ හෝල් එක කුලියට දෙන කට්ටිය කියලා හිතමු. මේ කෝල් එකේ භාවනා කරපුවාම මේක උන්ට මේක අපි බෝල් බෝල් රූම් dance එකක් දාපුවා මොකද්ද ඇති වැඩේ? උට වැඩක් නැහැ නේ වේදිකාව දුන්නාට පස්සේ. මොකක් මොන ඉගෙනටවත්. ඒ වගේ මේ හිතවිලි කියන මේ හිත කියන වේදිකාවේ මේ එක එක කුණුහරුප නැටුවට මම මොකටද පශ්චාත්තාප වෙන්නේ? මොකද මගේ තේමාවක් නෙවෙයිනේ. ඒ බුද්ධ සාමුද්‍රෝ කියනවා තායිලන්තේ හිටිය හමුසලංගදී අපවත් වුණා. චිත්‍රපටියක් පෙන්නන තිරේ ගිනි කන්දක් පෙන්වයි කියලා තිරේ රත් වෙනවද කියලා. දියැලක් පෙන්වයි කියලා තිරේ පෙඟෙනවද කියලා. තිරේට තියෙනවද නම්බුවක් මේ ගිනි කන්දක් මේ දියැලක් ඒ වගේ අපේ හිතට තියෙනවද මේකේ පේන දේවල් නිසා නම්බුවක් ආව නම්බුවක් කියලා එකක්. අපි කොච්චර තැවෙන්නේ මොකටද කියලා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන්. මේකේ ගිනි කන්දක් පෙන්වන ගැන එක්ක පශ්චාත්තාප වෙන එක්ක සන්තෝෂ වෙනවා. ඒ වෙනත්නම් දියැලක් පෙන්වපෙක සන්තෝෂයි. ඉතින් ඒකට බෙහෙත් වෙන්න ආන. බලහිනකොට පේනවා මේ අනුන්ගේ දරුවන්ට නෙමෙයි උපැන්න සාතිකවල නැසන කරලා තියෙන්නේ. අතර hina කියන එක අහලා තියෙනවද? මේ පුත්තජනයා දිහා බල්ලා ඔය ලොක්ක භාගයට hina වෙලා බලා ඉන්නේ මොකටද ඔය? මේ වාගේ જાතියක් අල්ලපු gedර ප්‍රශ්නයක් ආවත් උණුරක් කර ගන්නවා. හිතට හිතවිල්ලක් ආවත් උණුරක් කර ගන්නවා. හොඳට ඇවි තක්මන් කෙරුවා කියලා හිත උණුරක් කරනවා. නරක බලනකොට ඔක්කොම ඉබේ හිත වෙන ටිකක් තියෙන්නේ මේකේ. එතෙන්ට යන්න දෙන්නෙත් නෑ එකක්. භාවනා කරනවා කියලා ආනාපාන කරන්න ගියාම ඕන ඉස්සරහ ඉන්න මනසයක ඔළුවේ බන් එක නහයට ඇදලා එනකන් හුස්ම ගන්න. නයි පිපිරා වාගේ. මේ ආනාපාන සතිය නොකරන වෙලාවේ ෂෝක් එකට හුස්ම ගන්න පුළුවන්. ලක්මන් කරන්න ගියාම කොරුව ඇවිදිනවා වගේ කොක්කු වගේ. නැතුව ඉන්න වෙලාවේ කිසි කරදරයක් නැතුව යනවා. කවදාද බලන්න මේ ඒ කරන gati ඉවර වෙලා ඒක normalization එක යන්න කොච්චර කාලයක් යනවද කියලා. ඔක පුළුවන් ද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ ওই ටික ඔය ඔය නෝමලයිස් කරන එක මරණ මොහොතේදී කරන්න. ළඩ වුණාට පස්සේ කරන්න. වයසට ගියාට පස්සේ කරන්න. ওই ටික කරලා බලපන් මේ විකාරයක්ද මේ මමයා කියලා කරන්නේ. උකට දිගටම එකක් කරන්නේ නැහැ. එතකොට මමයා නිකම්ම පැත්තකට යනවා. පැත්තකට වුණාට පස්සේ බලන්න පිට කෙනෙක් කරන හැටි දිහා බලන් හිටපුවාම පේනවා. රූකඩ දර්ශනයක් මේකේ තියෙන්නේ. මේ රූකඩ කියලා දන්නවනම් නූල් සූත්‍රය දැක්කනම් ඕකේ තියෙන්නේ මෝඩකම විතරනේ. එහෙම නැත්නම් අම්බෝ මේ මේ මේ වෙසන්තර රජුරෝ මේ ඉන්නේ මේ മന്ത്രി දේවි ඉතින් අපි අර රූකඩ දිහා බලාගෙන කෙල හලාගෙන අඬනවා. මේ දරු දන් දෙනවා දැකලා. මේ රූකඩනමක් බලන්න. අන්නේ වගේ මේ නටන නාටකම් ගායන ගැයුම් රංගන රැඟුම් කුමට කවට මේ කුමන කවට කෙලි කවට කුමාර මොකද්ද කියලා කවිය තියෙන්නේ. කුමන නැටුම් කෙලි කවට සිනාදා. මේක යන්න අරින්නකො පොඩ්ඩක්. එකක් අරගෙන. එකක් කරන ලක්ෂ වාරයක් ඇන්ඩර් බලන කිසිම මම එක්ක ඕනෑ කිසිම වැඩකට. මම යා හිතුවොත් කක්කා. මේ ලස්සනට යන වැඩේ කක්ක කරන්න මම යවන්නේ. මම යා කරන වැඩවලට අපි සංස්කාර කියලා කියනවා. බුදුන් කියනවා සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. මම යා හිතලා කෙරුවා නම් දුකමයි අනිත්‍යමයි. ඒ කියනවා each will is evil කියලා. හිතමතා කරන හැම දෙයක්ම අකුසල්. ඒසා පුළුවන් නම් දවසේ විනාඩි කිහිපයක් යන්න අරින්න. ඒ කියන්නේ සක්මන වෙන වෙනකන් යන්න ඒකට විනාඩි 30ක් අතර කරන්න වෙයි. ඊට පස්සේ තේරෙනවා මෙයා යන හැටි. ආනාපානෙත් කරලා ඉවර වෙනකම් යන්න. ගිහිල්ලා බලන්න මොකද සිතුවිලි ආපුවාම මොකෝ වේදනාව ආපුවාම මොකෝ සද්ද ආපුවාම මොකෝ මේ මගේ වේදිකාව වුණාට නාටකම කාගේද එකක් නේ නටන්නේ මේක. අපි කොහොමද මේ නාටකම පිළිබඳව වගේ කියන්නේ? පෘථජ්ජනය තමන්ගේ නාටකම නෙවෙයි මගේ පවුලේ අයගේ නාටකමටත් වගේ කියනවා. මගේ පක්ෂයේ අයගේ නාටකමටත් නඩ කියනවා. මගේ ආගමේ අයටත් වගේ කියනවා. මගේ සමිතිය අයටත් වගේ කියලා. උස්සන්න පුළුවන් ඉසිල්ලක් යක මේ උස්සන්නේ පව් කියලා හිතෙනවා. පවුල් කන මිනිස්සු ගැන මට පුදුම අනුකම්පාවක් තියෙනවා. අනේ අම් මේ මේ යක්කු කොහොම බැලන්ස් කරනවද කියලා. මහත්තයා ඉතින් උඹට නෙවෙයි මම මේ කියන්නේ. මං කියන්නේ මං කියන්නේ මේ කට්ටියට. මේ අර අරවනසයා අරවනසයා ඒක කෙරුවත් මම තැවෙනවා. ඔක්කොම අල්ලගෙන මේ තමන්ගේ තමන්ගේ gedara මර්ගාතවත් කරගන්න බැරුව මේ අනුන්ගේවත් අල්ලගෙන අපි කරන මේ නාඩගම දකින්නකොට අනේ බුදුහාමුදුරුවෝ බන නොකියන්න හිතපු කතාවක් අහලා තියෙනවා. කියලා වැඩක් නැහැ. කියලා වැඩ නැහැ කවුරුවක්වත් හිතන්නේ මේ මං ඉන්නේ බංකොලොත් භාවයේ කියලා ඒ වන්දිවට අපි අර කට්ටියට මේ සුබ සාධන සේවාල් කරන්න හදනවා අර්ථ සාධනය කරන්න හදනවා මනුකම්පා කරන්න හදනවා චිකේ මේ තේරුම් ගත්තට තමයි පේන්නේ අපි කොච්චර අනාථ අසරණද ඒ තරමටම අනුන්ට උදව් කරන්න කතා කරනවා කතා කරන හැම එකම බංකොලොත් එක අනුන්ට පරකාදී කිව්වනම් අනිවාර්යයෙන්ම ගෙදෙට්ට මරකාදී ඉතින් ඒ නිසා ওই විදිහට යන්න අරින්න යන දෙයට යන්න අරින්න ඒක තමයි manussකම කියන්නේ. එතෙන්දි තේරෙයි තණ්හා මාන දිට්ටි නැති වෙච්චාම සිස්ටම් එක දිනුවා টොප් එකට. තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියලා උනාට ඉබේම වෙන්න ඇරියා. ඉතින් ඔහේ යනවා ස්වාමීන් වහන්සේ නිකන් මම කකුල තියන්න ඕනි කියන්නේත් නෑ. ඒක කවුරු හරි ඒක මූ වෙනවා ශරීරය උඩටයි පහළටයි ඒ වුණාට ඒක ගැන මම අර එහෙම තියන්න ඕනේ මෙහෙම තියන්න ඕනේ කකුල එහෙම කියලා නෑ නිකම්ම වෙන කෙනෙක් කරනවා වගේ තමයි සාමිනහන්සේ අන්තිමට දැනුනේ. ඔයගෙදී කිසිම චේතනාවක් කරන්න එපා. කිසිම විධානයක් නෑ මොකුත් නෑ 100ට 200ක් සතියකින් ඉන්න ඕන. මේක මේ මුළු භාවනා කරලා උපයාගත්ත දේ මේක 100%ක් සමාදන් වෙන්න ඕනේ. ඒකල 100%ක්ම වැඩේ යන්ත්‍රේ යන්ත්‍රේ වශයෙන් යන්න ඇරලා ඒක දිහා බලාන ඉන්න දර්ශනයට ශුන්්‍යතෝ කියලාත් බුදුරජාණන්සේ කියනවා, පරතෝ කියලාත් කියනවා, සුද්ධතෝ කියලාත් කියනවා, තුච්ඡතෝ කියලාත් කියනවා, අනත්තතෝ කියලාත් කියනවා. ඒක දිහා බලනකොට පේනවා මේක දැන් වයින් කෙරුවා ඒක යනවා. ඒක පරතෝ අනුගේ දෙයක් වගේ. ඒක රිත්යි. චේතනාවලින් රිත්යි. තුච්ඡයි. මේ කරන වෙලේ ඇති දෙයක් ඇත්තේ නැහැ. අනත්තයි. ආත්මයක් කරන මාණ්ඩු බණ්ඩු කිරීමක් නැහැ. ඒක ලස්සනට වැඩයක්. ඔලොදු බට්ටේ පද්දලා අතහැරපුවාම ලස්සනට හරියට ගානන දෝලන කාලේ තියාගෙන ඒ දිගේ ප්‍රමාණයට යන්නේ චිත්ත නියාමයක්. ඒක තනිකරම හේතුඵල ධර්මයක් කියන්නේ. එදිරු තියෙනවා මේ සරල දේනේ අපි මෙච්චර මේ අනාගෙන තියෙන්නේ අර මූල ධර්මය මේ මූල ධර්මයයි දාගෙන ආර්යගෙන් මෙයාගෙන් සරණ පිහිටගෙන මොකක්වත් ඕනේ නැහැ. හැබැයි ඔතන යන්න ලේසි නෑ. ඒකයි සබ්බාසෝ සූත්‍රය කියන්නේ මේ මුල් ටික ඉවර කරගන්න. ඒක ඒකේ තියෙන නිකන් ස්පෙෂල් ට්‍රාන්ස්පෝස් ට්‍රාන්ස්පෝස් කගේ දෙන ට්‍රේනින් එකක් තියෙන. ට්‍රේනින් කරාට පස්සේ යන්න දෙන එකයි තියෙන්නේ. එතකොට එහෙම මිනිහෙක් දැන් මේ නම් කතා කරන ගෑණියක් කමන්නේ මිනිහෙක් කරේවා ගෑණියක් කරේවා මේක දැක්කනම් තව කාගර ජීවිතේට අත තියයිද? හීනකින්වත් මේ මගේකටත් අත තියලා තමයි මෙච්චර අනාගත්තේ. මේකට මේ යන්න දුන්නාම කොච්චර සනීපයක්, කොච්චර සැහැල්ලුවක්, කොච්චර විවෘතකමක් තියෙනවා. එහෙනම් මම තව කෙනෙකුට කියන්නේ කොහොමද අර කරපම් මේක කරපම් කරපු ගමන් අවුල් පිට අවුල්. බුදුරජාණන්සේ කවදාවත් කීමෙත් 84000ක් ධර්මස්කන්ධය දේශනා කරා. අයිති වාසිකම කියන වචනේ අරයන් මට බලපෑම් කරන වචන කවදාවත් නැහැ. වහන්සේ මම ඒක අවබෝධ කරගත්තා. ඉස්සර මම මගේ දරුව හදනකොට මම ඒක අවබෝධ කරගෙන තිබුණේ ඒ වුණාට මම දැන් මගේ දුවට කියනවා එයාගේ දරුව හදන්න ළමයාට එයාට එයා එයාට එයා ඉන්ඩිපෙන්ඩන්ට් පුද්ගලයෙක් විදියට එයාට සලකන්න එයාට එහෙම බලපෑම් කරන්න දෙන්න එපා. එයාටත් ගෞරව කරන්න එයා එයාගේ එයා කරන්න හදන දේවල් වලට එයා හිතන විදිහට බාධා කරන්න එපා කියලා මම ඒ අත්දැකීම් වලින් දැන් මගේ දුවට කියනවා ස්වාමීන් වහන්සේ මම මගේ දුව හදන කාලේ මට ඒ අත්දැකීම් තිබුණේ මම දැන් හරියට අගය කරනවා තව කෙනෙක්ගේ නිදහස ඒ ඒ ඒ පුද්ගලයාට එයාට කැමති දේ කරන්න දෙන්න ඕනේ අපි ඒවට ඇඟිලි ගහන්න නැතුව කියන එක මම දැන් හොඳට අවබෝධ කරගත්ත ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ හැසිරීම. ඒක තමයි සරල. ඒක එහෙම මෙහෙම කරන්න අර ඇඟිලි ගැහුවොත් ෂුවර් ඒ මනුස්සයා අපිට ඇඟිලි ගහනවා. ඒ කතා දෙකක් නෑ. ඒ කර්ම චක්‍ර මොකක්වත් ඕනේ නෑ. ඕනම කෙනෙකුට ඇඟිලි ගහන්න ඌ සාප සාප කරනවා පියෙන් අයින්නෝමයි. හැබැයි කවුරු හරි අපිට කිසිම සම්බන්ධයක් නැතුව උදව්වක් කිල්ලෝ 100 200ක් කරන්න. ඒකට නෑදෑකමක් ඕනේ කවුරු උදව්වක් කිල්ලොත් උපරිම කරන්න. ඉතින් මේ මගේ කියා හෝ ලොකු සාන්ත අපේ පොතේ ලියලා තියෙන විවස්ථාවේ තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු. මේක පරිවර්තනය කරන්න බෑ ඉංග්‍රීසියට. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු. අපි මම කියලා ගත්තොත් කරන්නෙම තර්ජන විතරනේ. පිටමිනිය කවදාකවත් එන්නේ අපිට තර්ජන කරන්න පිටමිනියට අයිතියක් නැහැනේ. ඒ නිසා අපි හිතන්න මේ දරුකම නෑ මේකේ තියෙන සාපයක්. ඇඟිලි ගැහුවා සාපයක්. නමුත් කරන්න බෑ. ඇඟිලි ගහ නැතුව ඉන්න බෑ. ඒකනේ අපිට මේ සදාචාරික ලුහුලුවට දාලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරු කියනවා කැලීර ඵලයන් තන කනක වෙනගේ තනියංග වගේ හිටපන්. ගස්කොලන් එක ඇතුරු කරපන්. ගස්කොලන් කවදාකවත් කාටවත් මොකුත් කියන්නේ ඔය තාරාව එහෙම කවදාකවත් මොනවත් කියනවා අහලා තියෙනවද කාටවත්? කවදාවත් නෑ. උන්ගේ වැඩේ උන්ව තනකොළ ටිකක් කාලා වැද්ද කරලා ඉන්නවා. අපි තමයි ගිහිල්ලා ඌට මොනවද කියන්නේ? මිනිස්සයා කියන සතා අමුතුම අමුතුම සතෙක්. කවදා හරි බලන්න අනුන්ට ඇඟිලි ජීවිත ඇඟිලි ගහ නැතු වෙන්න ගියාම අපිට පොඩි දරුවෙක් වගේ කැලේ ඉන වනසතෙක් වගේ සිව්පාවෙක ඔහෙ ඉනවා කිසි කෙනෙක් එන්නේ නැහැ ඊට පස්සේ අත තියන්නේ. අර පරණ කර්මවල ගෙවිය ඇරියස් වලට එනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒකට ඒක ටිකක් අනුකම්පා කරන්න ඕනේ. අදිෂ්ඨාන කරගන්න මේ පිංක කරලා ගත්ත අද්දකෙන් සතෙක් මරන්නෙත් නැහැ. මරවන්නෙත් නැහැ. මරුන් දෙේ ජීවත් වෙන්නේ නැහැ. කාගා ජීවිතේ ඇඟිලි ගන්නෑ. හැබැයි කවුරු හරි ඇවිල්ලා යම් විදියකින් මොනවාරි ඉල්ලුවොත් වංශ જાති බලන්නත් එපා උපරිමේ කරන්න. ඒකට කියනවා අහිංසකකම කියලා. අහිංසක වෙච්ච ගම අපි ඉන්නේ ස්වර්ගේ. අපි යම් තැනක ඔලමල වුණා නම් දැන් මරයට මම මේ කියලා දෙන්න ඕනේ. මේක මෙහෙම කරන්න ඕනේ. එහෙනම් ඉතින් කටුගේ හදාගත්තා, අපාය හදාගත්තා. එහෙනම් ඔලමල වුණාට පස්සේ ඉල්ලගෙන කැමැත්තේ. ඕනම තැනකින් පටන් ගන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඒ ඒ අත්දැක ගන්න පුළුවන් පොඩි ඉවසීමක් ඕනේ නේද පරණ එරියස් ගෙවෙන වෙලාවට ඒකට කරන්න දෙයක් නැහැ පරණ වලට ගෙවන්න වෙනවා නමුත් ඕනම තැනක පටන් ගන්න මම ඊට පස්සේ කාගවත් ජීවිතය ඇඟිලි ගන්න නැහැ කියලා ඒක තමයි මට ධම්මික හමුදුරෝ කිව්වේ උඹට භාවනා කරනවා පැවිදි ජීවිතයක් ඕන නම් ඇඟි බඳින්න එපා යන්නේ කම්මුලත වරදයි නරක යන්නේ කම්මුලත් ඉවරයි ඊට පස්සේ ඒක මේ මල හොන්තුවක් වෙනවා ඊට පස්සේ මොනව කරන්න ගියත් මේ ඔන්න මට මගේ ආමතුරු දීපේක මම පුදුම සතුට වෙනවා යන්තම් ඒ ලනුව කෑවා හරි දැන් අපි වෙලා ඉවරයි විකුණන්න දෙයක් නැහැ වෙලා ඉවරයි ඉවරයි හොඳයි අපි ඔය ඇත්තටම මට නම් ඒ ප්‍රශ්නේ නෑ මොකද දරුවෝ නැති හින්දා. පොඩිම ප්‍රශ්නේ විසඳිලා. යhari උත්තරේ නම් ඒ දරුවෝ ප්‍රාර්ථනා කරලා ගත්තේ උන්ද? ආම්බෑන්නේ. ඒ නිසා අපිනේ පටවගෙන තියෙන දරුවෙන් අහන්න බලන්න දරුවට යමක් කමක් තේරෙන වයසයිලා. ඒ නිසා කියනවා මට මතක නැහැ මම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නෙවෙයි මේ ඉන්දියාවේ මේ දඹදිවේ හිටපු දමනේ ඉන්දියා මේ එංගලන්තේ හිටපු බර්ටන් රසල්. ඌ කියනවා දරුවට යමක් කමක් තේරෙන්න එසලෝ බෞතිස්ම කරනවා විතර අසහන අපරාධකාරී තවත් දෙයක් තියෙනවද කියලා. ඌට යමක්ම තේරෙන්න ඉස්සලා බෞතිස්ම කරලා ඉවරලා ඊට පස්සේ මොනවත්ක්වත් බලන්න එපා මේක විතරයි කියනවා වගේ සාහසික අපරාධයක් තියෙනවා කියලා නොදන්න දරුවෙක් නේ ඌ හරියටම බ්ලින්කර්ස් දෙකක් දාලා කියන වටපිට බලන් දෙපා. ඉතින් අපි අපි හොඳ නරක දන්නේ අම්මට තේරෙනවද හොඳ නරක? ඉනේ ප්‍රධාන ප්‍රශ්නේ අපි දන්නේ හොඳ නරක කියලා සම්මතයක් නේ. දරුවට කිව්වට කමන්නේ දරුවා මෙන්න මේ වැඩේදී මේ සම්මතයට මෙහෙම එකක් තියෙනවා කියලා. නමුත් ඔතෙන්ටික් ඔතෙන්ටික් ඔතෙන්ටික් ඔතොරිටේටිව් කියන්නේ මොකක්ද අයිතිවාසිකම? මම මේ කතා නොකර ඉන්නක ලාභයි මට. නැත්නම් ආපු නිසා මම මේ කියන්නේ. ඒක නිසයි බුදුරජාණන්සේට දොස් කිව්වේ මිනිස්සුયો අපගබ්බෝ කියලා. බුදුරජාණන්සේට චෝදනා කරා ගබ්බ ගබ්සා කරන්නා කියලා. බුදුන්සේගේ ධර්මයේ දන්නවනම් තවත් දරුවෝ පතන්නේ නැහැ. උපදිච්ච දරුවාට කියමු රාහු ජාතම් බන්දරං ජාතම්. මින් දැන් කතෝලික සභාව හරියට බයිනවා. බලන්න අපිට නම් බබාලා හම්බෙච්චා නත්තල් පප්පා ඇවිල්ලා දෙල්ලම් බඩු දාලා එනවා. මේසෙකට ඕගොල්ලන්ගේ බුදුහාමුදුරෝ ඔබ ඔයා ඉපදිච්ච දවසේ රාහු ජාතන් කියලා ගෙදරින් පැනලා ගියයි. කවුද කරුණාව තියෙන කාගේ ළඟද කියලා අහනවා. මොකද හිතෙන්නේ? නත්තල් පප්පා ගානේ තියෙන කරුණාව නැද්ද? අමාරුයි. ඕක ඕක බේරන්න අමාරුයි. දැන් ඉතින් වෙච්ච දෙයට එන්න සීරද කියලා. ඔය ගොඩින් බේරගමු අඩු අකුසල් ප්‍රමාණයක් කරලා බේරෙන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. ඕන ওই වගකීම් පවර ගන්නෙම නුසුදුසු තමයි. තමන්ට වෙස්ටඩ් ඉන්ටරස් කියලා එකට කියන්නේ තමන් විශ්ින් බලය පවර ගන්නවා තව කෙනෙකුට බලය පවත්තන්න. එච්චර සාහසික අපරාධයක් පනසු ලෝක ඇත්තෙම නැහැ. අපි ඔක්කොම නරයෝ. අපි එකිනෙකාට උදව් කර ගන්නවා මිසක්ක තව කෙනෙකුට අධිකාරී ශක්තියක් දෙන්න බුදුරජාන්සේ විතරනේ මුළු සාසනයක් හදාගත්ත අපොස්තල්වරු එකක්පත් කරේ නැහැ. සංඝයා ප්‍රශ්නමකට කිව්වම බල එකතු වෙලා ගන්න තීන්දුවක් ගන්නේ fully decentralized පාරවලාගෙන් අහන්න ඕනේ මෙයාලා ගොතෙට ඕනේ අස්සන් කෙවිලි මොකක්වත්ම නැහැ නේ බුදුහාමුදුරුවෝ. පස් දෙනා යොණ කරන්නේ පස් දෙනා එකතුලා ගන්න තීන්දුවක් ඒ පස් දෙනා වාක්‍ය ගන්න. ඉතින් අපි බලනවා මේ දවස්වල බලනවා ඔය බුද්දිස් ජුරිස්ප්‍රුඩන්ස් කියලා පුළුවන් ද කියලා රජයකට අඳුල්ලා දෙන්න මේ බුදුහාමුදුරුවෝ මේ ਸਰව සාධාරණ නීතිය අද තියෙන මේ මරණ දඬුවම අද තියෙන මේ නීතිය ඔය උසාවි බෙන්ච් එකේ ඉන්න එක තීන්දුවක් දෙන්න උට කවුද අවසර දුන්නේ බයලජ්ජා තියෙන්නේ උන්ද උඩට නැගලා ඉන්නේ. බයලජ්ජා තියෙනවා නීති හදාගන්නවත් නෑ අද තියෙන්නේ. ඒ තරම්ම පක්ෂග්‍රාහී එකක් තියෙන්නේ රෝම ලන්දේසි නීතියක් තියෙන්නේ රෝමෙවත් කරන්නේ දැන් ඒක. ලන්දේසි රටවත් ඒ නීතිය කරන්නේ අපි රෝම ලන්දේසි නීතිය කියලා කරනවා. ਸਰබලදාරි දෙවියන්ට අත උසලා බයිබලයට අත තියලා පටන් ගන්නවා. අපි ඒවනේ දැන් පිළි අරන් තියෙන්නේ. අපිට මොකාවත් ඕනේ නැහැ තනි වෙච්ච ගමන්. අපි උදේකලා වෙච්ච ගා මොනවාක්වත් ඕන කෙනෙක් ළඟට ගන්න ධර්මයේ අනුව එකම පවුල වගේ කතා කරමු. ඒගොල්ලන්ගේ හැම ඉල්ලීමකටම අපි පුළුවන් විදිහට උපස්ථාන කරනවා. හැබැයි කවදාකවත් අධිකාරී බලයක් පටව ගන්නත් එපා, පවර ගන්නත් එපා. ඒකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ vested interest. විහිම් පටවගත්ත අධිකාරී ශක්තියක් තියෙන කට්ටිය තමයි නයිපෙන පෙම්බගෙන කෑ ගහන්නේ. බුදුරජාණන්සේ සියලු බලතල සහිතයි. ඇත්ත 16 ගේ ශක්තිය තියෙනවා. මොකද්ද කියේ නාලාගිරියට? උඹටත් මට වගේ උඹත් නාගයා මාත් නාගයා උඹ කරන්න හදන වලින් අපාය යනවා. නැත්තම් ඒ ඇත්තුවගේ 16ගේ බලය තියෙනවා බුදුහාමුදුරට. ආනන්දහාමුදුර ඉස්සරහට බයිනවා බුදුහාමුදුරට ගහයි ගහයි කියලා. මගෙන ආනන්ද පැත්තකට යන්න. එන්න යනපන් කෝකට. ඔය වැඩේ උඹත් නාගයා මාත් නාගයා උඹ වැඩේ කරලා අපාය යනවා. නාගයාට නාලාගිරියට රාකල 16ක සූර් හිඳෙනවා බුදුහමර වචන කතා කරනවා. සියලු බලතල තිබුණාට දෙකට ගණන් කරන්න බැරුව වගේ ඉන්නේ. ඒ බලේ තියෙන කෙනාගේ හැටි. බලේ නැති කෙනා අතෙන්ද කෑ ගහනවා, මෙතෙන්ද කෑ ගහනවා, අයිතිවාසිකම් ඉල්ලනවා, ඔක්කොම තියෙනවා. ඒක නිසා දෙමාපියන් වශයෙන් එහෙම බලතල ගන්න නම් ඒ යුතුයකම් කොටසක් තියෙනවා. දෙමාපියන්ගේ තියෙන්න ඕනේ ඒ චර්යා පද්ධතිය. ඒ චර්යා පද්ධතිය සයිලන්ස් සර්මන් එකක්. දෙමාපියෝ හරියට සතුටුමත් වෙනවා නම් මම කියනවා දරුවා බඩට ආවට පස්සේ දවස් 10ක රිට්‍රීට් එකක් කරනවා නම් හම්බෙච්ච දරුවන්ගේ සර්ව් එකක් අපි කරලා බැලුවා. දරුවා හම්බෙ රිට්‍රීට් කරන්න ඉස්සෙල්ලා ළමයි හම්බෙච්ච දරුවෝයි රිට්‍රීට් එකක් කරුවට පස්සේ හම්බෙච්ච ළමයිගේ පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අම්මලා පේ වෙලා. ඒකට කියන්නේ ගැප් පෙරහැර කියලා. එහෙම නැතුව අම්මා කෙනෙක් වෙච්ච පමණින් තාත්තා කෙනෙක් වෙච්ච පමණින් පටවන්න ගියාම අමාරුයි කියන දරුවගේ පැත්තෙන් සාධාරණ වෙනවාද කියලා. ඒ නිසා මම බැලුවා පුළුවන් තරම් පොඩි උණ්ඩ ඒ සතිය කියන එක පුළුවන් තරම් කල් ඇතුව දිනු කරලා කියලා දෙන්න. එතකොට උන් කොච්චර ස්වාධීනද උන්ට අල්ලන හැටි. ওই පක්ෂග්‍රාහී තීන්දුව පැත්තක තියෙද්දී choiceless ව්‍යානස කියලා දීපු ගමන් පුදුමාකාර විදිහට අල්ලනවා. ඉතින් අර සුබෝදානමිදී ඒක ළමයි වගේක් කියනවා. ඇත්තටම කියනවා සංසාර ඔබ වහන්සේට තියෙන දේ අපේ අම්මට තේරෙන්නේ නැහැ. අපේ පන්තියේ ඉන්න ටීචර් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට පටවන්න හදනවා. ඔබ වහන්සේ මේ දෙයක් නෙමෙයි අපිට කියන්නේ. අපිට මේක තේරෙනවා ස්වාමීන් වහන්සේ කියලා කවියෙන් ලියලා දීලා තියෙනවා. මං හිතුවේ ඇත්තට මේවා තේරුම් ගන්න බැරි වෙයි පොඩි උන්න මොකද ඒක ටිකක් ගැඹුරක් කියලා නෑ මේකේ තියෙන හරි සරලකමක් අපි අනුන්ගේ පරිසං වෙලා ජීවත් වෙමු අනුන් නිසා ගහ ගන්න එපා අපි සමාජයේ ඉන්න ඕනේ තනියමත් ඉන්න ඕනේ කොතන හිටියත් ගහ ගන්න එපා ගහ ගන්නේ ওই කාරණා තුන නිසා තණ්හා මාන දිට්ඨි. අපි ඕනම කෙනෙකුට බලපෑමක් කරන්න හදනවනම් ඒ තුන පිටිපස්සේ තියෙන ওই මුල් තුන ඒක නිසා මොනවා හරි කරන්න ඉස්සලා පොඩ්ඩක් කල්පනා කරමුද පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා රාහුල වාචං භාෂේතබ්බං කිච්ඡං කාතබ්බං යමක් කරන්න ඉස්සලා කල්පනා කරගන්න මම මේ කරන්න හදන්නේ මාන්නෙන්ද තෘෂ්ණාවෙන්ද දිට්ඨියෙන්ද කියලා. භාවනා කරපේකට හලතයි. ටිකක් වෙලා යනවා. ඒක වැඩි කරන්න ඉක්මන් වෙනවට වැඩිය බලනවා මේ මොකාගෙන්ද මේ ණය මේ එන්න හදන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අල්ලනකොට තේරෙනවා අනුන් නිසා පව් කරගන්න එපා. Taman හැදිලා මිසක්කා අනුන්ට කියලා දෙන්න ගියොත් අනු ආරාධනා කෙරුවොත් කරන්න ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. නැත්තම් ඒකයි කියන්න තියෙන හැබැයි මේ ප්‍රශ්නේ සාකච්ඡා නොකර හිටියනම් හොඳයි. මොකද අපි තුන් දෙනා ඉන්නේ ඔයගොල්ලෝ විශාල පිරිසක් ඉනවා. අපි තුන් <laughs> අපි බේරලා කටයුතු කරන්න. හෙට දාණේ හම්බෙයිද කියලා ෂුවර් නැහැ. <laughs> මොකද කියන්නේ? අපි දැන් સમાપ્ત කරන්න හදන්නේ මේ ප්‍රශ්න සාකච්ඡාව. අපිට තියෙන විනාඩි 45ක පමණ කාලයක් සක්මන් භාවනාව සඳහා තුනමාට අපි සැස් වෙනවා පරියන්ක භාවනාවකට. ඒ අනුව වෙන ප්‍රශ්න නැති තත්ත්වයටදී අපි මේක වැඩමුළුවේ මේ ප්‍රශ්න විචාරතුම් වැඩපිළිවෙලේ නිමාව වශයෙන් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.